ඒ දසුත්‍ර සූත්‍රය දාලා. එතකොට මේ හතටම නමක් දෙනවා කීනාසව බාල කියලා. ඒ කියන්නේ මේ හත සෑම රහතන් වහන්සේ නමක්ම තමන් වහන්සේට බලයක් විදියට පාවිච්චි වෙනවා. ඉතින් කවුරු හරි කැමති නම් මේ අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්න මේ සීල රහතන් වහන්සේලා මේ වෙනකොට සාක්ෂාත් කරගෙන තියෙන මේ කීනාසව බල දැනගෙන තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි නම් වශයෙන් ඉදිරිපත් කරන්නේ ඉදහවසෝ කීනාත වස්ස බික්කුණා. හැබැයි මේ තෑම රහතන් වහන්සේ නමක්ම අනිච්චතෝ සබ්බේ සංඛාරා. මේ සංස්කාර ධර්මයේ අනිත්‍ය බව යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං සුදිත්තා හොಂತಿ. යහුඳ පැහැදිලි අවබෝධයකින් ඇති හැටියෙන් මේක දැකලා තියෙනවා. ඉතින් මේ දැකීම රහතන් වහන්සේ නමකට බලයක් වෙනවා. ඒ වගේ බල හතක් තියෙනවා. මේක මේ සීල සංස්කාර ධර්මයන්ගේ ඇති මේ අනිත්‍යතාවය එක බලයක්. ඒ බලයට ආවට පස්සේ ඒ රහතන් වහන්සේට වැටෙනවා දැන් මගේ ආශ්‍රව ක්ෂය වුණයි කියලා. කීනාසෝ කියලා කියන්නේ ඒකයි. දැන් මට මේ සංස්කාරයන් વિશે නිත්‍ය සංඥාවක් ඉන්නේ. ඒ නිසා ඉස්සලක පුරුදු කළා පුරුදු කළා පුරුදු කළා යම් දවසක ඒ බලයටපත් වුණාට පස්සේ දන්නවා දැන් මට ආශ්‍රව ක්ෂය වුණයි කියලා. ක්ෂය කරකට්ටක් ක්ෂය වුණා. මොකද මේ සංස්කාරයන් વિશે ඒක නිත්‍ය බවක් සුඛ බවක්, සුභ බවක්, ආත්ම බවක් දැන් එන්නේ නැහැ. ඉස්සලේක පුහුණුවෙන් තමයි ගත්තේ යම් දවසක ඒක සිද්ධි වුණාට පස්සේ නැත්නම් සාක්ෂාත් කරනවා කියන්නේ ඒකයි ඒ ධර්මයට සාක්ෂාත් කරාට පස්සේ තේනවා දැන් මගේ හිතේ ආශ්‍රව නැහැ කියලා. ඉතින් ඒක ආශ්‍රව සහිත කෙනෙකුට එහෙම නැත්නම් සූතවත් අරිය ශ්‍රාවකයෙකුට එහෙම නැත්නම් අසුතවත් පුත්‍ජණයෙකුට ගත්තොත් ඒක නూరు දෙයක්. ඒක හිතා ගන්න බැරි දෙයක්. ඉතින් ඒ නිසා ඒක නාට ශික්ෂණය කරන්න වෙනවා. හැසිරෙන්න වෙනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන්. ඉතින් මේ විදිහට මේ සංස්කාර කොටාස හඳුනාගත්තාම අර පොඩි වශයෙන් ගන්නට ඩිලේසි නිසා මේ සංස්කාර කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර වශයෙන් තුනට කඩනවා ඒක හරියට නිකන් තණ්හාව පොදියක් වශයෙන් පහර දෙන්න බැරි නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනට කඩලා එක එක එක එක කඩ කඩ දානවා. ඉතින් ඒක සර්වචනාසිගේ විභජ්‍යවාදී ක්‍රමය. ඒ නිසා සමස්තයේ gediya ඒකකයේ ගත්තාම ඒක හරි ඝන බහලයි. කඩන්න බෑ. නමුත් මේ කෑලි කෑලි වල කැඩුවට පස්සේ ඒක දුර්බල වෙනවා. දුර්බල වුණාට පස්සේ Taman ළඟ දැනට තියෙන සද්ධාවෙන්, දැනට තියෙන සීලෙන්, දැනට තියෙන සතියෙන් ඕකත් එක්ක හැපි හැපි ඉන්නකොට ඒකේ දුර්වලකමක් හදලා පහර දෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපි ඉගෙන ගන්න හැදුවේ අපි මේ භාවනා කරන කෙනෙක් මේ කාය සංඛාරත් එක්ක කටයුතු කරලා කොයි වෙලාවෙදීද අපිට කාය සංස්කාර සමතිකරපත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පස්සම්බයං කාය සංඛාරං අසසි ශාමීති සික්ඛති. පස්සම්බයං කාය සංඛාරං පස්සසි ශාමීති සික්ඛති කිය අපි සතිපට්ඨාන සූත්‍රයේ කායන ප්‍රශ්න පර්වයේ ඒ තුන්වෙනි අංකයට දකිනවා මේ කාය සංස්කාරයන් සංසිඳවන්න පුළුවන්. එතකොට මේ සංසිඳ වීම මේ සංස්කාරයෝ අනිත්‍ය බව තේරුම් ගන්න එකේ තුනෙන් එකක් පිළිබඳව අපි ඉස්සලාම අත්දකින්න වෙලා. ඒක අපි ධික කතාවකින් හිතෙන් ආවේ. අපි ඉස්සලාම මේ කාය සංස්කාර සංසිඳුණ තැන් දෙන්න කිහිපය අතහරිනවා. අඹදරුවෝ, අලියැත්තු, රත්තරන් මිනිමුතු, නිශ්චල චංචල දේපල අතහැරලා අතහැරීමේ සංකේතයක් විදිහට කැලීට ප්‍රිය කරනවා. නැත්නම් අරණ්‍යගත වෙනවා. ජාගන්නේ ඇත්තටම ප්‍රිය නෑ. නමුත් අරකේ හිඳලා කරන්න බැරි නිසා කැලේට ඇවිල්ලා කැලේ හොඳයි. කැලේ වැඩේට හොඳයි කියලා ගන්නවා. ඊට පස්සේ ඒ කැලේ ඉන්න ගමන් මුළු කැලේම කරදර ගන්නවට වැඩිය මුළු කැලේ පිළිබඳව හිත කරදර ගන්නවට වැඩිය කය වශයෙන් විතරක් හිත කරදර ගන්න මගේ චිත්තනය මගේ මානසිකාරය කයට විතර සීමා කරනවා. ඒකට එයාට gedara dora කරදරක් නැහැ. අරණ්‍ය කරදරක් නැහැ. තියෙන කරදර ටිකක් කය විතරයි. ඊට පස්සේ මේ කයම එහිම හිත නැවත නැති යොදවනකොට යොදවනකොට යොදවනකොට එයාට තේරෙනවා ඇත්තටම ඒකට අපට තේරෙනාට වැඩිය බුදුහාමුදුරණ තේරිච්ච දෙයක් මේ කය කියලා කියන්නේ නැත්නම් කයේ නැතුවම බැරි අත්‍යන්ත කොටස තමයි නැත්නම් කයේ අනන්‍යතාවය රකින්න දෙය තමයි ආස්වාද ප්‍රසවාස කියන්නේ. ඒකට කියනවා කාය සංඛාරකය. ඊට පස්සේ කයේ මේ වායෝ පොට්ටබ්බ ධාතුව ක්‍රියාත්මක වෙන හැටි දැනගත්තොත් ඒක කයම දැක්කා වගේ හිතා ගන්න. වෙන විදිහකට කියන දේ මේ කය කියන්නේ හතරමා ධාතු. හතරමා ධාතුන්ගෙන් ඉඳගෙන ඉන්නේ කියවෙදී මේ වායෝ ධාතුව ක්‍රියාත්මක වීම ස්වභාව සිද්ධියක්. අන්නේ වෙලාවේදී හුස්ම ටික ගන්නවනම් මුළු කයම ගන්නවා. එහෙම නැත්නම් මෙතෙන්දී අපි ඊයේ කෙවිච්ච නැති එකක් මතක් කරගත්තොත් හුස්ම පේන්නේ නැත්නම් කය දැනගෙන හිටියත් ඇති. කය දැනගන්න එකේ සුවිශේෂ ඒකාග්‍රතාවයක් තමයි හුස්ම දන්නවා කියන්නේ. හුස්ම දන්නේ නැත්නම් කය දැනගෙන හිටියත් අපි අරන්නේ gedarak dorak සම්බන්ධ තියෙන දුක් අයින් වුණා වෙනවා. අරණ්‍යයක් සම්බන්ධ දුක් අයින් වුණා වෙනවා. කයක් හා සම්බන්ධ දුක් ටිකක් තියෙනවා. ඒක හොඳයි. අච්චර මහ දුක්ඛන්දක් වෙනකොට මේකන් තව අඩු කිරීමක් තමයි ආස්වාද ප්‍රසාර ලැබුණා නම් ඉතින් ඒක ප්‍රසිද්ධ කාරණාවක් භාවනා කරන හොඟ දෙනකොට ආස්වාද ප්‍රසාරය හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒක බාධා කරගන්න අරකයි කයම දැනගෙන හිටියා ක්‍රමයෙන් මේ ආස්වාද ප්‍රසවාස මුලුල්ල නැත්නම් ආස්වාද ප්‍රසවාස කය ඒත් එක්කම මේ මුළු කයම සංසිඳෙන්න පටන් ගන්නවා. කලත් කරපු මඩ වතුරක් වීදුරක දාලා කබඩයක් උඩ තිබ්බා වගේ උක තැම්පත් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒකට ලොකු ශිල්පයක් ඕන හැබැයි. ඒ ඒ තැම්පතුව දැකගන්න ඒ තැම්පතුවට අනුග්‍රහකරනද ඒ තැම්පතුවට සප්පාය කරනු සරසලා දෙන්න ඒකට ආවඩන්න පොඩි සෙල්ලමක් නෙමෙයි කරන්නේ. මොකද අපි සංසාරේ පුරාවට කරලා දෙන්නේ මේක අවුස්සන එක. දැන් තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන එක තමයි සත්‍යපට්ඨානදී ශ්‍රද්ධීක උස්මක් කරන ඊට පස්සේ කෙටි උස්මක් කරන ඊට පස්සේ උස්ම සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට අපි හිතා ගන්න පුළුවන් මේ සංස්කාරයන්ගේ කාය සංස්කාර දැන් ඔන්න සංසිඳ වීමේ ක්‍රියාවලියක් අපි දන්නා මේක හුඟක් කළාට අපි සමතයක් විදිහට සලකනවා. සමතය කියන්නේ කයකොත් සංගහන ස්වභාවයක් සමතයටපත් කරනවා. අපි හිතමු සභාවට අදහස් දෙකක් ඇවිල්ලා. එක පැත්තක් කියනවා මෙහෙම වෙන්න ඕන. අනිත් පැත්ත මෙහෙම වෙන්න ඕන. දෙකල කැලලා. ඒක සභාපති කතා කරලා කියනවා මේක හොඳ නෑ. අපිට ඊගාවට යන්න හම්බෙන්නේ ඊගා යෝජනාවට. ඒ නිසා අපි මේක රහස්චන්දයක් තියමු. එක්ක රහස්චන්දයක් තියුනේ තාතෝස් වලට පස්සේ කියනවා දැන් සමතේකටපත් වෙන්න ඕ. මේ මේ අදහස ගත්තා. ඒක තීන්දුවයි. අපි ඊගා යෝජනාව කරනවා. එහෙම නැත්නම් කෑගගා ඉන්න කිව්වොත් හුඟක් සභාවල වෙන්නේ ඒකයි. සභා ගෞරවේ නෑ. ඉතින් ඒ නිසා එකම දේ කිය කියා කචුකුචු කරලා ඉන්නවා මිසක සම්මතයකට එන්නේ නෑ. ඒක තමයි සමතේ කියන්නේ. ඉතින් සමතය අපේ හිතේ ඇතුලේ කවදාකවත් මේ අපි චෛසික 50ක් තියෙනවා කිව්වොත් නැත්නම් 52 කිව්වොත් ඒ 52 කවදාවත් එකම දේ කියන්නේ හැමදාම රණ්ඩු. ඒක මේ බාහිර ලෝකේ තියෙන යුද්ධය වගේ තමයි. ඉතින් බාහිර යෝගේ යුද්ධය දැකලා හිතගන්න හිත ඇතුලේ තියෙන යුද්ධය තමයි පේන්නේ. වෙන මොකක්වත් නැහැ. මේක යම් දවසක සංසිඳුණා නම් සමතේකටපත් වුණා නම් බාහිර ලෝකේ බේම සංසිඳනවා. කයත් සංසිඳනවා. ඒක අත්දකින්න යෝගාවචරය. ඒකට රිංගලා ගහක් මුල වාඩි වෙලා කය සංසිඳනකොට ওই ලෝකයෙන් එන මොන කලදයක්වත් නැහැ. ඇවිසිච්ච මනුස්සයා නගරයට ගිහිල්ලා රාජධානියට ගිහිල්ලා අර සභාවේ මේ සභාවේ ඉඳලා හිත කය අවුල් කරගන්න. දෙකම මානව අයිතිවාසිකම් ඕන එකක් ගන්න පුළුවන්. නමුත් මෙතෙන්ද කියනවා පසම්බයං කාය සංකාරං සංසිඳ වීම දැක්කනම් ඒක නඩ තේරෙනවා මේ ප්‍රයත්නය මේ කාය සංසිඳ වීමේ ප්‍රයත්නය ආශ්වාස ප්‍රශ්වාස නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතු නැත්නම් හුස්ම කය ආශ්වාස ප්‍රශ්වාස කය සංසිත වීමට අවුරුදු 7ක් යන්නේ නැහැ. අවුරුදු 7ක්ම යන්නේ නැහැ. ඔය දන්නවනම් ඒකයි කරන්න ඕනේ කියලා. කරන්නේ ඒක අවශ්‍යක දෙයක් නම් ඉතින් හතක් නෙවෙයි බුද්ධ කල්ප හතක් වුණත් යන්න පුළුවන්. ඉතින් ඒක දැනගත්තට පස්සේ කාය සංකාර සංසිඳෙනවා. ඊට පස්සේ ඒක නැවත නැවත කරනවා ලක්ෂ කෝටි වාරයක් කරනකොට ඔක ඉතාම ගැඹුරු මට්ටම් වලට සම්සිඳෙනවා. නමුත් ඒ කය ආනපන මේ සතිපට්ඨාන සූත්‍ර උන් යහට මොනක්වත් සඳහන් නැහැ. ඊට පස්සේ වේදනාන් පස්සනාවට යනවා. නමුත් මේක පිටර ලස්සන කතාවක් යනවා ආනපන සති සූත්‍රයේ මේ කය සංසිඳවමින් හුස්ම ගැනීම. කය සංසිඳවමින් ආශ්වාස දකිනවා. කය සංසිඳවමින් ප්‍රශ්වාස දකිනවා. එතකොට හොඳට කැන්දියේ ගලබීරුවා වගේ ආස්වාද ප්‍රසආස දෙක ලස්සනට පේන්න පටන් අරගන්න. එහෙම නැත්නම් සංසුන් කයකින්, සංසුන් හිතකින් ආස්වාද ප්‍රසආස බලනකොට සබ්බ කාය පරිසංවේදී කියේ මේ ආස්වාස මේ මුල, මේ මැද, මේ අග කියලා. මේ හරියට ඡායාව බෙදිච්ච වතුර වලකට බිල බලනකොට තමන්ගේ මූණ පේනවා වගේ. අරක රැලි නගලා තියෙනවා නම්, කලවම් වෙලා තියෙනවා නම් මූණ කැඩි කැඩි යනවා. ඒ වගේ පේන පටන් මේ ටික අපි සාමාන්‍යයෙන් කායනපසනාව විදිහට සලකනවා සතිපට්ඨානේ. නමුත් ආනපන සති සංකීර්ණ මානන්ද එහෙම නැත්නම් චුල්ල රාහුල වාද වගේ සූත්‍රවල ඊට පස්සේ හුස්ම තවදුරටත් දිගේ යමින් මේ වේදනානුපස්සනාවත් හුස්ම හරහාම විස්තර කරනවා. චිත්තානුපස්සනාවත් හුස්ම හරහාම විස්තර කරනවා. ධම්මානුපස්සනාවත් හුස්ම හරහාම විස්තර කරනවා. ඉතින් මේ දෙක හරි සමාන්තර පාරවල් දෙකක්. මේ දෙකේම අද අපි මේ මාත්‍රිකාවට ගන්න බලාපොරොත්තු වෙන මේ වචී සංඛාර සංසිද්ධ වීමක් සඳහන් වෙන්නේ නැහැ. ඒක හරි වැදගත්. ඇයි එහෙම සංසිද්ධෙන් ඒක සඳහන් වෙලා නැත්තේ කියන එක දැන් අවුරුදු 1500 කට ඉස්සරලා අටුවාචාර්ය වංශය අහලා තියෙනවා. මේ ආනාපාන සති සූත්‍රයේ කාය සංඛාර පෙන්නලා දෙනවා, චිත්ත සංඛාර පෙන්නලා දෙනවා, ඒ වචී සංඛාර පෙන්නලා නැත්තේ. ඒක හරි වැදගත්. සතිපට්ඨාන සූත්‍රය අහන්න අපතාවක් ඉන්නේ මොකද ඒක සඳහන් කරන කාය සංකාර ප්‍රමාණ නිසා. ඒකට අටුවාචාරින් වහන්සේ දෙන උත්තරේ අපි මේ වෙලාවට බාරගනිමු මේ දේශනාව ඉදිරියට යන්න. ඉස්ලාම දැනගන්න ඕනේ කයට කාය සංස්කාර වෙන්නේ ආස්වාද ප්‍රසවාස වගේ වචනේට වචී සංඛාර වෙන්නේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක. අපි ඒකට උද්දෘතය ගන්නේ චුල්ල වේදාල සූත්‍රයේ. අනික සූත්‍රයක් තියෙනවා. ඒක නිසා අපි මේ හිත ඇතුලේ දොඩවන ගතියක් තියෙනවානේ. හිත දොඩමළු වෙනවානේ. හිත කතා නැදත්, මුව කතා නැදත් වචන දොඩමළු වෙන වෙලාවක් තියෙනවානේ. ඒ දොඩමළුව වචනයේ හරේ. ඒ දොඩමළුවෙන් තමයි වචන බින්දෙන්නේ. හිත නිතර හිත කතා කරුවේ නැත. වචන කතා කරුවේ නැත. හිත කොයි වෙලාවෙත් දොඩමළුයි. ඒක රෑ නිින්ද ජීවත් නැති වෙන්නේ නැහැ කියලා මේ විතක්ක ਵਿਚාර හා සම්බන්ධ ස්නායු වලට ආවේගය ඒකෙන් එන ආවේග ගැන හොයන පරීක්ෂණ වල කියනවා අපි ඉඳ හැරගෙන හිටියද නිදාගෙන හිටියද කියලා වෙනසක් නැහැ හිත යකායි කම්මල වගේ තමයි. රෑ දවල් දෙකේම කච කච කච කච කච කච තමයි. කට්ටිය හිටියාම දෙමලිච්චෝ ආවේ. උන්ගෙත් වැඩිම කතා කරනවා. ඉතින් මේක මේ කතාවට මුල් වෙන මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක ආනාපාන සති සූත්‍රයේ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කියෙන්නේ නැහැ. ඒකට අටුවාචාන් වහන්සේ දෙන උත්තරේ තමයි හිත කතා කිරීම නතර වෙන්නේ නැත්නම් කවදාකවත් කයේ කාය සංස්කාර සංසිඳෙන්නේ නැහැ. ඒක නිසා කය සංසිඳෙනව නම් කාගේ හරි ආශ්වාස ප්‍රශ්වාස දෙක සංසිඳෙනව නම් ඒ වෙනකොටත් විතක්ක ਵਿਚාරවල කීකරුකම ඉක්මීමක් සීතල ගතියක් ශික්ෂණයක් වෙලා මේ මේ මේක අනිත් පැත්ත දාලා තිනවා මහාශී භාවනා ක්‍රමයේ මොකද්ද කය මෙහෙම දා මේ හිත ඒකෝදි භාවයකට පත් කරන්න ඕනේ නම් හිත ඒකාග්‍ර කරන්න ඕනේ නම් හිත එක අරමුණකට දාන්න ඕනේ නම් ඉස්සල්ලාම අපි මේ විතක්ක ਵਿਚාර දෙක හරියට හසුරවන්න හැටි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් කවදාකවත් හිත එක අරමුණකට ගන්න බෑ. හිත නන්නත්තර අරමුණ වල දුවන එක තමයි කාමය කියන්නේ. ඒකට කාම ගුණ කියලා කියනවා. පිස්සු වෙච්ච බඳුරෙක් වගේ අරකින් මේකෙන් ඒකෙන් මේකෙන් පැනපැන හිත තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රූප වලත් විවිධ වර්ණ සටහන් තියෙනවා ශබ්ද වලත් විවිධ තරංග මාලා තියෙනවා ගන්ධයේ තියෙනවා විවිධාකාර ගන්ධ සුවඳ රසවලුත් රසමසවලු විවිධාකාරයි කායයට පස්සට විල්ලුද ಜಾති විවිධාකාරයි හිතට එන බල්බూరు අදහස් විවිධාකාරයි ඉතින් මේ වගේ හැසිරෙනකොට කාම ගුණයන්ගේ අභිරමණය කරන හිත පෘ탁ජන හිත ඒක පෘ탁 පෘ탁 කියලා කියන අරමුණෙන් අරමුණට පනින්නේ කාගවත් න්‍යාය පත්‍රයකට නෙවෙයි. යටි කාමයේ තියෙනකට පයින්. මිටි තනින් වතුර බැස යනවා. ඒ නිසා භාවනාවක් නොදන්න සතියක් නොදන්න ඕනම කෙනෙක්ගේ දුන්නට පස්සේ වැඩියෙන්ම කාමයේ තියෙන එකට හිත ඇදලා යන්නේ හරියට කබරේ බලුකුණකට ඇදලා යනවා. නැත්නම් බල්ලෙක් අසුචි ටිකක් දැකලා ඇදලා යනවා. ඒක වළක්වන්න බෑ. කොහොමඩක්වත් වළක්වන්න බෑ. අපි මොන සදාචාර දැම්මත් මොන සුදු රිදියන්ගත් මොන සිල් රැක්කත් භාවනාවකින් මේක දකින්න තාක්කල් හිතේ කිසිම සදාචාරයක් නැහැ. ඒක හොඳට පේනවා නින්ද ගියාම. ඔය දවල් වල වෙනම් අපි ඉතින් බොහොම ලස්සනට සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හිටියට විහිණේදී කිසිම බය ලැජ්ජාවක් නැහැ. ඔක්කොම රෙදිත් නැහැ, ලැජ්ජ බයත් නැහැ. ඒ තමයි හිතේ හැටි. නමුත් අපි භාවනා කරනවා කියලා කියන්නේ මේ පණින හැටි බලාගෙන මෙයාට ඉඩ දුන්නොත් වැඩිම කාමේ තියෙන දැනට පනිනවා කියලා බලනකොට ලැජ්ජා හිතන ඕනම කෙනෙකුට. මේ කිසිම චාරයක් නැහැනේ. ආන්නේ මේ පනින හිත මේ එක අරමුණකට ගන්න. ඒ කියන්නේ සමතේ කියලා කියන්නේ මේක සඳහා විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන්න වෙනවා පාවිච්චි කළ යුතුයි. විතක්ක ਵਿਚාර සාර්ථක වුණොත් විතරයි අරමුණට හිත ගන්න පුළුවන්. මේ විතක්ක ਵਿਚාර දෙකේ විතක්ක චෛසිකේ තමයි මෙනෙහි කරනවා කියලා කියන්නේ. ඉතින් මේ බුද්ධ ජයන්තියට පොඩ්ඩකට ඉස්සල්ලා මේ මහසිසඩෝ ස්වාමීන් වහන්සේ මේ වචී සංඛාර පිළිබඳව තියෙන මේ ගැඹුර දැකලා උන්වහන්සේ කාය සංඛාර සංසිතියුමට කලින් මේ වචී සංඛාර පාවිච්චියට අරගෙන ඒක සංසිද්ධ වීමේ ක්‍රමය තමයි ওই මෙනෙහි කිරීමේ ක්‍රමය. ඒක විශාල වශයෙන් හේතු වුණා බටහිරට බුද්ධ ආගම යන්න. මොකද විද්‍යානුකූල ක්‍රමයකට දැන් පාර දෙන්නේ. නිකන් මුද්දණම් ගොඩ බදා ගන්න යන්නේ නැහැ. දොඩංගොඩ එකක් අරගෙන ඒකට විතක්කේ දාලා බලන්න. ඉතින් ඒ ක්‍රමේ තමයි අපි මේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. ඥානරම ශාස්ත්‍රය දකින්නකොට මේක උන්වහන්සේ දැනගත්තා. දොඩංගොඩ බදාගෙන හරියන්නේ එකක් ගන්න ඒකත් එක්ක යන්න. ඉතින් අන්න ඒකෙදි මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන හැටි මේ දේශනේ වැඩි වේලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක කොහොමද මේ අදාන්ත වූ හිත සාත දාන්ත බහටපත් කරන්නේ. එහෙම නැත්නම් මේ නන්නත්තර වෙන හිත එක පැත්තකට දාන්නේ. ඉතින් ඒක නිසා මේ ගුණදාස කපුගේගේ කවියක් තියෙනවා සසර පුරා දුවන තුරා දඟින දුවන පයින් දඟලන හිත සත් තැම්පත් කරගත හැකි වෙයි නුවණක් ඇත්තන් කියලා. ඉතින් මම ඒක පොඩ්ඩක් පොඩ්ඩක් එජස් කරා සසර පුරා දුවන හිතුරා දුවන පයින්න දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි සතියක් නැත්තම් කියලා. සතියට දවස් හතක් නෙවෙයි. සතියක් තියෙනවා. ඉතින් ඉස්සල්ලාම දකින්න ඕන හිතේ තියෙන කුපාඩි ගතිය. මේ හිතේ තියෙන නන්නා නන්නතර වෙන ගතිය. නොකෑම නොකෑම නදහවතුර පට්ටවඳුරු ගතිය දැක්කට පස්සේ කිසි කෙනෙකුට දෝෂයක් කියන්නේ හිතෙන්නේ නැහැ. මේ දිල් අරගෙන මේ ඉන්න අපේ හිතත් මෙහෙමනම් මේ සම්මාදිට්ඨියයි කියලා කියාගන්න. බුද්ධ ශ්‍රාවකෝ කියාගන්න. වඳුරෙක්ගේ හිත ගැන අහන්න දෙයක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකගේ හිත ගැන අහන්න දෙයක් තියෙනවා. මේකත් මෙහෙමනම් තම බුදුදානන්සේ අපිට ලොකු ආසනාදීට මේක ප්‍රසිද්ධිය කතා කරන්න කියලා. විතක්ක ਵਿਚාර දාලා හිත පයින් පයින් තැන්ට ටෝච් එක ගහලා බලන්න කියලා. බයකට ඕන වැඩේ අහුවෙනවා. කියා ගන්න බැරි තරම් ලැජ්ජයි. ඒ නිසා භාවනා කරන්නේ 90ක් යනවා යන්න බෑ කියලා. මොකද ඒගොල්ලෝ හිතන්නේ මම සාන්ත දාන්ත දැන්නවත් බොහොම හැදිච්ච මිනිහෙක්, හැදිච්ච ගෑණියක් කියලා එක එක්කත් ගන්න දෙයක් නෑ මේකේ. ඒ නිසා මේ විත්තක්යෙන් කරන්නේ ඉස්සල්ලාම අපි අර විදිහට කය ගේ ගීගෙන් එළියට අරගෙන ඇවිල්ලා කැලේකට ගෙනිලා කැලේ මුත් අරගෙන කයට දාලා කය මුත් දාලා පුළුවන් නම් ආනාපානට දාලා ඒක මධ්‍යහන ලක්ෂ්‍ය වශයෙන් තියාගෙන මේක පණින හැටි බලනවා. සද්දට පණින හැටි, වේදනාවට පණින හැටි, හිතවිල්ලට පණින හැටි. ඒක කාගව කවුරක්වත් වැරද්දට ගන්න එපා. මොකද හැමෝටම තියෙන දෙයක්. හැමෝටම හොරි තියෙනවා නම් ආයෙකට සොරි කියන දෙයක් නැහැ ඔක්කොටම හොරි නම්. ඒ වගේ හොරියක් තමයි හිත පිට පයින්නවා කියනක මේගොල්ලෝ හිතනවා මේ භාවනා කරන්න ආවම නිස්සරණට ඇතුල් වෙච්චාම හිත කී කරුවේ කියලා. ඒ එහෙම නෑ. ඉස්ලාම් බලන්නේ මේ විතක්කේ යොදලා බලනවා. හිත කොච්චර කොච්චර පිටපයින්නාද කියලා. ඒක එක ගුණයකුත් තියෙනවා. මොකද අපි දානපණ දීලානේ කියන්නේ මම මේ තාම මගේ දේශනාව කොට කරලා තියෙන ඉඳගෙන ඉන්න එකට. ආනපන දීලා තියෙනවා කියලා එතන නැත්නම් පිම්බීම ඇගලීම දීලා තියෙනවා. නැත්නම් මේ කායයේ ඉන්න කියලා දීලා තියෙනවා. එයාට බල්ලට කූඩු හදලා දීලා තියෙනවා. මේ බල්ලා එමේ දුවනවා. ඉඳපු ගමන් කූඩු කූඩු ගාම කූඩුවටත් යනවා. ආනේ මෙන්න වෙලාවයි මේ බල්ලා වැඩියෙන් දුවන්නේ කොයි අතටද කියලා බැලුවොත් ඒක තමයි අපේ චරිත ලක්ෂණ කියලා කියන්නේ. උගාක් වෙලාට ඒක රාගෙට දුවනවා. ඒකට අපි කියනවා රාග චරිතයක් කියලා. එහෙම නැත්නම් පැවිදි වෙච්ච අයක දුවන්නේ ද්වේෂයට. භාවනා යෝගාවචරයේ දුවන්නේ ද්වේෂයට. ඒක හරි ලස්සන වැඩක් තියෙනේ. ඊතර දුරේ ඉන්නකම් අපේ සංසාරේ බැඳලා තියෙන්නේ රාගෙට. ගී කියත් ඇරිය දිල් ගත්ත ගමන් ද්වේෂයට. හරිය නිකන් මේ බෝධිලිම පාට පාරු කරනවා වගේ. දැන් හරිනම් මේකට ආවට පස්සේ ද්වේෂය අඩු වෙන්නේ නැහැ. හ්ම්ම්. යෝගාචරයන්ට විතර තද වෙන භාවනා බහාම්සුරුන් විතර කේන්ති යන්නේ මෑණිවරුන් විතර කේන්ති යන ලෝකයක් නැහැ. පොඩ්ඩ නෑ මිනිස්සුනොත් වහකනවා. පුදුමාකාර ද්වේෂයක් තියෙනවා. එහෙම නැත්තම් නිදිමත. ඉතින් මගේ හිත වැඩියෙන්ම කෝකෙටද යන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒකෙන් කියාගේ කේන්දරේ බලන්න ඕනේ නැහැ. ඔය එහෙම නැත්නම් අපි කියනවා මේ තත්කාලේ බලලා මේ සුබල අසුබලබල කියන සුබ අසුබලබල කේන්දර උපත්ති වෙලා නැත්නම් තත්කාලේ බලලා මේ තත්කාලේ ටක් ගාලා කියන්න පුළුවන් මේක හිටපන් කියලා කිව්වට පස්සේ ඒක වැඩියෙන් පණින්නේ මොකේද කියලා ඒකෙන් අහුවෙනවා මම කවුද කියලා ඉතින් ඒක විශේෂත්ව වෛද්‍යවරයෙකුට හොයාගන්න බැරි රෝග ලක්ෂණ හැවිලක් ඒක තියෙන. ඉතින් ඒක කවුරක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා එහෙම නැතුව හිත කාන්දම් කැල්ල දුවන ඉදිකට්ටක් වගේ ටක් ගාලා අල්ලයි කියලා. එහෙම නෑ. එතකොට අපි මොකද කරන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක යොදවලා මූල කර්මස්ථානේ වැද තියෙනවා. සීල වටේට අනේ කර්මණු ලක්ෂයකුත් එනවනේ. ඒක මේ මේ මගුල් සක්වලේ නතර කරන්න බෑ. දුන්නට පස්සේ මේ නික්ලේශී අරමුණට නොගිහින් මේ කෙලෙස් අරමුණ වලට පයින් හැටි බලපුවාම මේක කොච්චර කාලයක් නන්නතර වෙලා තියෙනවද කොච්චර කාලයක් ම්ලේච්ඡව හැසිරලා තියෙනවද ඉතින් පණින පැනිල්ල චරිත ලක්ෂණ වගේ කිව්වට පණින් නැති කිසිම කෙනෙක් නැහැ මෙන්න මේ පණින ආකාරය බලලා මුදුවටම ලැජ්ජා හිතුණා බුදුරජාණන් කියන එක සංකතම් පටිච්චසමුප්පන්නං ඕලාරිකම් පයින් හැටි එතනම පේනවා මේ පිරිසිදු අරමුණ තියෙද්දී හිත පිටපයින් පයින්කොටම තේරෙනවා දැන් කක්ක කියලා දැන් කබලෙන් ලිපට පැන්නේ කියලා ඉතින් ආයෙ ඕනනම් ගෙනත් තියාගන්න පුළුවන් ආනන්‍යම කරනකොට කරනකොට මේ මේ පිරිසිදු අරමුණක් සීලයක් ආයත දීලා හිතට පිරිසිදු අරමුණක් දීලා කිසිම බාධාවක් නැතුව මෙන්න මේකත් එක්ක ඉන්න කියලා කිව්වහම හිත පැදුරට තොරා පයින් හැදී අන්න එතකොට ඒ කෙනාට ඥානයක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් වැඩියෙන් මගේ හිත පන්නේ සද්දවලට වැඩියෙන් මගේ හිත පන්නේ වේදනාවලට වැඩියෙන් මගේ හිතේ හිතවිලි වලට එතන මට තියෙන ආසාව එතන මට තියෙන මේකේ නුරුස්නා ගතිය එතන මට තියෙන කම්මැලි පාවිච්චි නිදිමත ගතිය කියලා ඒක හරිම ඕලාරිකයි ඒක මේ කමඨාන් වාස්තාව අහගෙන ඉන්නකොට හොඳටම කියකි මෙයාට තියෙන මෙන්න මේ දෝෂේ පිටකෙන අහන්න ඕනේ ඒක අනුගයක් වගේ අහන විදිහට විනිශ්චය කරන අදහසින් නෙවෙයි මට පේන්නේ මේකයි කියලා බැලුවොත් හරිම ලේසියි. ඒක ඕලාරිකයි. ඒක පටිච්ච සම්පන්න කියන්නත් බෑ කල්ලාතු ගියාට පස්සේ තමයි දන්නේ මෙයා කොයි යතරපණේද කියලා. සංකතං. යාට හදාගන්න බෑ. හිතට පරිසරය දෙන්න ඕනේ. දුන්න ගමන් අංගදන් ඕලාරිකම් පිටි සම්පන්නන් කියලා ඒකට තියෙන ඕන බලන්න මෙච්චර පිරිසුදු බුද්ධ ශාසනයක් හම්බෙලා මෙච්චර පිරිසුදු මනුස්සාත්ම භාවයක් හම්බෙලා මෙච්චර පිරිසුදු චන සම්පත්තියක් හම්බුනාට පස්සේ මේ හිත පයින් ඇටි අනේ සත්‍යයට මුහුණ දෙන්න බැරි ආයත තමයි අපි අසුතවත් පුතඥය කියලා කියන්නේ ඒ සත්‍යයට මුහුණ දෙන්න කැමති එක්කන යෝගාවචරය කියනවා හැම යෝගාවචරයකින්ම ආරම්භදී 100% පරාදයි කිසිම කෙනෙක් හිතන්න එපා එහෙම මේ ලග්ගයකට ගැහුවා වගේ එකපාරට ගිය ගමන් කරන්ට් එකේ කියලා. එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේක දැනගන්න ගිහිල්ලා දැන් එයා දන්නවනම් දැන් මම මෙන්න මගේ මූල කර්මස්ථාන. එහෙම නැත්නම් මෙයන් ආනපාන. මේ ජීවිතේ මට සබ්දට යනවා, වේදනාට යනවා, හිතවිලි යනවා. සමහර සබ්ද, සමහර වේදනා, සමහර හිතවිලි ඇත්තටම බාධාකාරී. ඒකට කරන්න දෙයක් නැහැ. කියන්නේ අධික සබ්ද. නැත්නම් අධික හිතවිලි. නැත්නම් අධික වේදනා. ඉතින් ඒසකිනවා ආරම්භයේදී සබ්ද අඩු තැනකට යන්නේ කියන්නේ. ඉඳ ගන්න කියනවා වේදනා නොයන තාලයකට. ඒකල හිතර දාගන්න කියලා කියනවා. මගේ හිත පුළුවන් නම් මේ මූල කර්මස්ථානට යාවා. නැත්නම් අදිෂ්ඨානයක් කරනවා අනික කයේ පවත් ගන්න ලැබේවා. අරවා මේ ඕනේ නැහැ. ඒ වෙලාවේ ගෙදර අරකුන්ට තනකොළ කපලා තියනවාද? එහෙම නැත්නම් ලයිට් බිල ගෙවලාද? නැත්නම් කායරගේ ටයර් හතරටම සමාන උලන් වැඩිලා තියෙන දෙකක් බැහැලාද ඌ ගොඩාක් එනවා ඒක එන්නේ නැති කෙනෙක් නැහැ ඒල අදිෂ්ඨාන කරනවා නෙමෙයි ඉන්න පැයේ ඉතින් මේ මේ ඉන්නකොට අර බරපතල දේවල් ප්‍රයෝගයෙන් නැතර කරන්න ඕනේ සාධික සද්දතියෙන් දන්නෝනේ යන්න එපා අධික හේතිවලට ආරාධනා කරන්න එපා අධික වේදනාව දෙන ඉරියව්වකින් ගන්නත් එපා මේ තුන නිසාම මෙව දන්නේ නැති නිසාම බොහෝ යෝගාවචරයෝ ඒ අනවශ්‍ය තැන් වල නරක විදියට වාඩි වෙලා බුදුහාමරණ දොස් කියනවා ධර්මයට දොස් කියනවා සංඝයට දොස් කියනවා භාවනා කරන්න බෑයි කියන සාධාරණයි. නමුත් ඒකට ප්‍රයෝග කරන්න ඒක තවන දානකොට තවනට මේ මුල් ඉඩමේ තියෙන ಗುಣ දෙන්න බෑනේ ඒක වහලා ඒකට හොඳ ලේවන දීලා වතුර දීලා කණු කැපෙන්න හදාගන්න එපා මොකද පෙරහැටි එනකොට බොම සියුම්නේ ඒක ලැබුණාට පස්සේ නම් බිම ගිහිල්ලා හිටවන්න පුළුවන් ආන්නේ වගේ මේ අන්තම් භාවන හැදෙන වෙලාවේ උපරිම ඉවදේ. ඒකේ ප්‍රධානම දේ තමයි Tamanne පාලනය කරන්න තියෙන සුවසේ වාඩි වෙන්නේ. මේ කුරුසෙට තියලා යන්න ගහුවා වගේ පසපැත්ත උල තිබ්බා වගේ වාඩි වුණාම ඉතින් හරියම ඉතින් ගිහිල්ලා බද්ද පරියංග ගහන්න හදනවා. බද්ද පරියංග කරන්න බැන්ස භාවනා කරන්න බෑයි කියනවා. බොහෝ වාඩි විය සන්තෝෂෙන් වාඩි විය සමබරව ආරියන් සීල් ලැහැති ලැහැල්ල ස්වරූපෙන් සෑහළු ඒකවත් තේරෙන්නේ. වැඩමුළු හතරක් පහක් යන්න වෙනවා කෙනෙකුට තේරුම් ගන්න පහසු වෙන්නේ. මේක ඉන්නකොට අපේ ඉස්මර ප්‍රධානම බාධා තුන නේම ශබ්ද ඇහෙනවා. මේ මට නෙවෙයි කතා කරන්නේ. වේදනාවක් තියෙනවා දරා ගන්න බැරි නෑ. හිතීලි වගේක් එනවා පසුබිමේ බරපතල විදිහට ඇදගෙන යන්නේ. අන්න ඒ වගේ මට්ටමකට ආවොත් ඒතියෙදිත් අපිට යොමුවක් දෙන්න ඕන නම් ගුණයක් දෙන්න ඕන නම් මානසිකාරයක් දෙන්න ඕන නම් මනස පහට යොමු කරන්න ඕන නම් ඒ අවශ්‍ය කරන අරමුණේ නම කියලා කතා කරන එක තමයි මෙනෙහි කරනවා කියන්නේ. එතකොට කියනවා ආස්වාසය එනකොටම ආස්වාසය කියලා මෙනෙහි කරා. ප්‍රස්වාසය එනකොට ප්‍රස්වාසය කියලා මෙනෙහි කරා. එනම් පිම්බීම හැකිලිම නම් එනේන එක මෙනෙහි කිරීම හරහා මෙනෙහි කරන අරමුණට ප්‍රමුඛතාවයේදී එයාට ප්‍රධාන තැන දීලා අනික් අරමුණු අවශ්‍යාවට දාන්න පුළුවන්. මේක තමයි මේ විතක්ක ਵਿਚාර දෙකේ කෘත්‍යය. ඒක හරියට කියනවා ගිනි පෙට්ටියට ගිනි කුරක් ගහලා කිලි පුළඟක් ගන්නවා වගේ. අපි දන්නවා ගිනි පුළට දමලා ගැහුවාට ගිනි පෙට්ටියෙන් නැත්තම් ගිනි පෙට්ටියට ගිනි කුරෙන් දමලා ගැහුවාට කාටවත් කිඳරෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ගිනි පෙට්ටිය හරියට කොණයකට අල්ල ගන්නවා. අල්ලන එකේ පැත්තේ එකම ගානකට එක කෝණයකට ඉනිකුර ගහන්න ඕනේ යම් ශක්තියක් දාලා. එතකොට මේ දෙකේ පිරිමැදීමත් එක්කම පාරට ගිනි කුළුඟක් පනිනවා. ඒ වගේ අපි අර අරමුණ අපේ ගෙත ආස්වාස් ප්‍රසස් අරමුණ ඒක එක විදිහකට පිටක්යෙන් අල්ල ගන්න ඕනේ. අල්ලන්න ਵਿਚාරේ රිංගවන්න ඕනේ මේක ඇතුළට. අරමුණට සමීපව පිරිමැදලා මේක මු르දුද, තදද, රශ්නියද, සීතලද කියලා ඒ ටික බලනකොට මේ දෙක එකතු වෙනකොටම සතිය අරමුණට යනකොටම තමයි එක පාරට තේරෙනවා දැන් නම් සතිය පිහිටියා. ගිනි පුළකුවක් ආවා වගේ තේරෙනවා. ඒකට මේ ගියාතම දිහන්න කළා තියෙන්න ඕනේ නැහැ. දැන් මට සතිය පිහිටියා. දැන් මම ඉඳගෙන බදන්නවා. මෙන්න මේක හෙලි කරන්න බැරි නිසා උගෝ දෙනෙක් හිතනවා මේකට PhD එකක් කරන්න වෙයි. එහෙම නැත්නම් IT බුදුහාමරකම් ඉන්න වෙයි. නැත්නම් මේකට දසපාරමිතා පුරන්න වෙයි. එහෙම නැත්නම් මේකට ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙනකම් ඉන්න වෙයි කියලා ලයිස්ට්ුවක් හදාගන්න හදනවා. මට ඕනේ අරමුණට හිත ගියාද කියන එක. අපි බෝඩ් එකක් හයි කරලා ටාගට් එකක් ඊතලකින් විද විද විද විද ඉන්නකොට එක වෙලාවකට ගිහිල්ලා ඊතලයක් වැදුනා නම් බෝඩ් එකට ඒ එල්ලෙට ඉතින් තේරෙනවානේ. පිට ගියා නම් තේරෙනවා. ආන්නේ වගේ කොයි වෙලාවක හෝ තමන්ට ඒ මූල කර්මස්ස ඉදිරින් තියාගත්ත අරමුණට හිත ගියා නම් ඒක හරි හරිම භෞතික බස් දෙයක් භෞතික විද්‍යාවක් තියෙන. හරිම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් එකක්. මේ බුදුම ස්වාමීන් වහන්සේ මම ඊළඟ පන්සිංශ කියනවා. අපි ඉඳගෙන ඉන්න කැම මේසේ කට්ටියක් එක්ක කරනකොට ආලගේ දිටියක් තම්බලා කපලා කපලා කියනවා කියලා හිතන්න කියනවා මේසේ උඩ. තමන්ගේ ඇත් අතේ තියෙන ගැරප්පෙන් අර ඈත තියෙන අල පිඟානට ඒ කාල කැලේකට අල හැන්ද බස්ස ගන්න යනකොට ගැලප්ප බස්ස ගන්න යනකොට මේක අමෝරගෙන කියලා ඇන්නලා බෑනේ. අහල පාලින මිනිස්සුගේ හොම්බකට ගිරට් වෙනවනේ එතකොට. ඒ නිසා අල කැලලක් කල්ලා අර ගැරප්පේ හැදී හැටියට මේක එමීට බස්සනකොට දැන් ගැරප්පේ දැවටුණා කියන එක තේරෙනවනේ. එතකොට ගෑරප්ප ගන්නකොට අරමුණක් මේ අර කැල්ලත් එක්ක එන්නේ. ඒ නැත්නම් කණා බල්ලන් ගන්නවා වගේ බල්ල කරන්න බෑනේ ඒකේ. අන්නේ වගේ දැන් මේ අල කැල්ලට මම ගහන්නේ. ඒකට මෙන්න මෙතනින් පටන් ගන්න ඕනේ කියලා මෙන්න වසන වගේ අරමුණු රාශියක් තියෙනකොට Tamanට අවශ්‍ය අරමුණට නියම කෝණයෙන් ගහලා නියම බලය දැම්මට පස්සේ අරමුණත් එක්ක දැවටෙන ගතිය ඒක අරමුණ වශී වීමක් එතන තියෙනවා. ඒක පිළිබඳව ඥානකොනික ස්වාමීන් වහන්සේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ යකදුරෝ මතුරුනකොට යක්ෂ සීනාවටම ආරාධනා කරනවානේ. ආරාධනා කළා දැන් වැහෙන්නේ මොන යකාද කියලා. නම කියලා කතා කරොත් යකා බයයි. බැරි වෙලාව සීරියක වැහෙන වෙලාවදී කලු කුමාර දිෂ්ටි කිව්වොත් අරුවට තද වෙනවා. සීරියක තව සීඩ් වාසිට වෙනවා. තෝ තෝ තෝ සීරියකද කියලා කිව්වොත් එහෙම කීකරු වෙනවා. ඒ වගේ ඕනෙම කෙලෙසයකට නම කියලා කතා කරුවොත් ඒක කීකරු වෙනවා. ඒ වගේ තමයි ආස්වාසයට ආස්වාසය කියලා කතා කරුවොත් එයත් කීකරු වෙනවා. ප්‍රස්වාසයට ප්‍රස්වාසය කියලා කතා කරුවොත් කීකරු වෙනවා. අන්නේ ක්‍රමයට දැන් අර අර දීසිය දිහා බල මෙන්න මේ අල ගහලා නම් ගහන. මෙන්න මෙහෙමයි කියලා මම මේ ආස්වාස් ප්‍රසාරය තේරුම් ගත්තේ. ඒකට කියලා වදිනකොට අල කැලේ දැවටෙනකොටම ගැලප්පු තමන්න තේරෙනවා වගේ ආ මගේ හිත ආස්වාසයට ගියා. මගේ හිත ප්‍රසවාසයට ගියා කියලා අරමුණේ දැවටෙන ගතිය විතක්කේ නම් ඒක බහිනකොට අල කැල හොඳට තැම්බිලාද නැද්ද කොච්චර බර දාන්න ඕනද කියලා ඒකේ විචාර බුද්ධියකුත් එතනම තියෙනවා. ඉතින් මේ දේ මේ විතක්කේ සහ විචාර තමයි ගොඩාක් අරමුණු තියෙනකොට අවශ්‍ය කරන අරමුණට දිශාගත කිරීම යොමු කිරීම ඒකට විතක්කේ යෙදවීම කියන එක මානව මනසේ තියෙන සුවිශේෂී ගතියක්. මේ ස්වභාවික වර්ණයට එහා ගිය දෙයක්. එහෙම නැත්නම් මේ අපි විතක්කේ ඉදුවේ නැත්නම් අපි කාමෙටනේ යදින්නේ. ඒතර ස්වභාවික වර්ණය අනුව අපි ಜಾතිය බෝ කරන්නමයි යන්නේ. කාමේ තමයි දුවන්නේ. දැන් අපි බුදුහාමුදුරුවෝ කියපු නිසා අරමුණු රාශියක් කියලා තන නික්ලේශී අරමුණකට මධ්‍යස්ථ අරමුණකට ප්‍රත්‍යක්ෂ කළාකි අරමුණට මේක නැවත නැවතත් මෙහෙම ගහ ගහ ඉන්නකොට වරදින්නෙම නෑ. හරියනවාමයි. ඒකට විශේෂයෙන් වැදගත් ශ්‍රද්ධාව. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා හරි අසාර්ථකයි. ගහ ගහ ගහ ගහ ඉන්නකොට දුනු අයෙක් දුන්නේ වෙඩි තියන්න ඉගෙන ගන්නවා වගේ. වෙඩික්කාරයෙක් හරියට එල්ලේට වෙඩි තියන්න ඉගෙන ගන්නවා වගේ. කර කරගෙන ඉන්නට වෙන ක්‍රමයකුත් නැහැ. ගහගෙන ඉන්නකොට ඔන්න දවසක ඔන්න ආස්වාසයට වැදුනා. පිට පිට ආස්වාස දෙක තුනක් වැදුනා. ආන්නේ යනකොට විතක්කේ වශයෙන් ආස්වාසත් එක්ක සම්බන්ධ වීම වැඩි වෙනවා නම් ඒ වැඩිච්ච අරමුණේ අලගිය මුලගිය දේවල් ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග අහුල ගන්න තියෙන ඉඳ වැඩි අහුලන්න අහුලන්න ඊගාව පාර අරමුණටම වදින තියෙන ඉඩත් වැඩි. ඒ නිසා අරමුණට හිත විතක්කේ ගිය ගමන් නිකන් ඉන්න එපා. ඒක විචාර බුද්ධිය දාලා බලන්න මම මේ හිත තියෙන මගේ ආස්වාසය නම් ආස්වාසිත ගියේ සද්දයකට නෙවෙයි කියලා කොහොමද දන්නේ? වේදනාවකට නෙවෙයි කියලා කොහොමද දන්නේ? හිතවිල්ල නොවේ කියලා කොහොමද දන්නේ? ආයෙකට ආශ්වාසයේ ගුණ ටික කියලා මේක නාස්කාග්‍රේ මේක තියෙන්නේ. එහෙම නැත්නම් මේක සීතලට දැනෙන්නේ. එහෙනම් මේක දිගට දැනෙන්නේ. දැන් ප්‍රශ්වාසය. එතනමද ප්‍රශ්නියද කොටද කියලා අන්නේ තොරතුරු ටික අල්ලා ගන්නකොට ඒ ටික වාර්තාවට දානකොට අහගෙන ඉන්න කෙනා තේනවා මෙයාට විතක්ක ਵਿਚාර තේරෙනවා. අලකිය මුලකි කියන්න පුළුවන්. ඉතින් ඒක තමයි භාවනාවට බැස ගැනීම. මේ විශේෂයෙන් මහසි ක්‍රමේ පෙන්නනවා මෙන්න මෙතනින් අල්ලලා දුන්නා යාට ඕනම ජීවිත චිත්තක්ෂණයක අරමුණු රාශි රාශියනවා ඒක වළක්වන්න බෑ මේ දීයති රාශි වලින් මේ අරමුණට තමයි ඕනේ අරමුණට හිත මෙහෙවීමේ ශක්තිය තමයි මේ භාවනා පිටකොන්ද කියන්නේ. ඒකේ ස්වාමීන් වහන්සේලා කියනවා ධෛර්ය කරන්න මේ විතක්ක ਵਿਚාර කියන එක ධෛර්ය කරන්න මුං ඇට ටිකක් අරගෙන සමාන මට්ටමේ වැලිත් එක 150ට 50 කලවම් කරලා පරිවිරණයකට දාන්න කියලා. පරියේ කවදාකවත් වැලියට එකට ගහයිද කියලා. කද්දාවත් නැහැ. උට්ටක් ගල ගහන්නේ මුං ඇටේට තමයි. ඒ වගේ අපිට තියෙනවා මේ ආත්මේ দমনය කිරීමේ ශක්තිය. සසර පුරා දුවන තුරා දුවන පයින් දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි සතියක් නැත්තම්. ගායකයන් ගැන නුවණක් නැත්තම් කිය. ඉතින් මේක කවුරු හරි කරලා දෙයි කියලා හිතනත් දැන් මගේ දුව මට කරලා දෙයි මන් නැති කාලේ. මගේ මහත්තයා කරලා දෙයි. එහෙනම් මන්ත්‍රීතුමා ඇවිල්ලා කරලා දෙයි. අම්මා මන්ත්‍රීතුමාට වැඩිය ඇමතිතුමා නම් ෂෝක් එකකට කරලා දෙන්න පුළුවන් කියලා අපි එක එක ගැන බල බලා හිටපු සංසාරේ කවදාවත් හරියන්නේ නැහැ කියන එක බුදුජානක කියනවා රාහුල කුමාරටත් කියනවා යසෝදරාටත් කියනවා ඉදා මේ සුද්ධෝදරණක හරියන්නේ නැහැ ඔය එක එකක් කරන්නේ කරන්න උන් දැනගෙන ඉන්න eBay මේ ඔක්කොම දැන බුදුහාමුදුරුවෝ කියනවානේ මට උඹට කරලා දෙන්න බෑ රාහුලම කරගන්න. নানা ප්‍රකාර අරමුණු තියෙදි උඹට ඕනේ අරමුණට ගහලා ගහලා බලපන්. කවදා හරි හරියේ දවසේ අවුරුදු 7 රාහුල කුමාරයයි එතකොට මම හිතන්නේ යසෝදරාව හම්බෙන්නට අවුරුදු 35යි බන්දිනකොට 16යි. තව හතක් එකතු කරන්නකෝ. එතකොට 23යි. රුද්‍රෝදනජෝ කොච්චරද? ඔය තුන් දෙනාටම සමාන අයිතිවාසිකම් තියෙනවා. අවශ්‍ය අරමුණට හිත යොදවීමේ ශක්තිය අතිම ගැහන පිළිමිකන් බුදුහාමරගේ දුවද අඹුවද තාත්තද කියලා ප්‍රශ්නේ නැහැ. මේක කියලා දෙන්න තමයි බුදුරජාණන්සේ මේ උත්සාහ කරන්නේ. උඹට ඕනේ අරමුණට ගහපන් ඒක කෙලෙස් නැහැ. ඒක මධ්‍යස්ථයි. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. අන්නේම ගහලා ගහලා ගහලා ගහලා කවදා හරි යෝගාවචරයට තේරුනොත් අරමුණු වැඩිවීම නෙවෙයි කෙලෙස් කියන්නේ අරමුණු වල චාරයක් නැතිකම. අවශ්‍ය දෙයට හිත යොමු කරගන්න පුළුවන් නම් මේ කෙලෙස් අරමුණේ නික්ලේශී වෙන්න පුළුවන්. මේක තමයි බුදුහාමුදුර කියන්නේ. මේක තමයි ධර්මය කියලා කියන්නේ. මේක තමයි සංඥා කරන්නේ. මේකටයි අපි ඉල් ගන්නෙ. ගහලා ගහලා ගහලා පුරුදු වුණාට පස්සේ දවසක Tamanට තේරෙයි. දැන් අපි අපි දෙවෙනි තුන්වෙනි දවසේ ඉන්නේ හතර පහ වෙනකොට තේරෙනවා. ඒ ඉඳගත්තට පස්සේ අවශ්‍ය අරමුණට ස්වභාවයෙන් යන ගතියක් එන්න පටන් ගන්නවා. නැත්නම් අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් එන්න පටන් ගන්නවා. ඒක කියනවා කිරි දෝන වෙලාවට ගොපල්ලා කිරි මඩුවට එනකොට බුරුල්ලෝල වලට මේ බැසියන්ගේ බුරුල්ලට කිරි එනවා. ඒ වාසි සද්දය ඇහෙනකොට බුරුල්ල හොදනකොට දෝන එක විතරයි තියෙන්නේ. අනික වෙලාවට කියලා කිරි නැහැ. ඒක එළඹෙන වෙලාවක් තියෙනවා. හැමදාම මේ යෝගේ එනකොට පැසිට කිරි එනවා. අමන්‍ය වගේ තමයි තේරෙනවා මෙන්න මේ මේ කර්ම හරිගස්සන කොටස සීහෙනකොට යෝගේ යෙදෙනකොට අරමුණට හිත යන ගතිය වැඩි. ඉතින් යෝගාවචරය වට උදව් කරන්න පුළුවන් ආන්තරම් බලන්න ඕනේ මේ විතක්ක ਵਿਚාර දෙකට තනක් කරන් දීලා. එයා ගහන ගහන පාර වගේ හරියන්නේ නැහැ. නමුත් ඊට වැඩිය හරියන වෙලාවක එන්න ගියාට පස්සේ අරමුණ සහ මෙනෙහි කරන හිත දෙක ඊතලකින් විදිනවා වගේ ගහන ගහන පාර වැඩියෙන් වදින්න පටන් අරගත්තොත් ඒක කර කර ඉන්නකොට අරමුණ සහ හිත අතර ඉඩ අඩු වෙන ගතියක් එන්න පටන් ගන්නවා. දෙක සමීප වෙන ගතියක් එන්න පටන් ගන්නවා. මේ බොහොම ඈතින් ඇසුරු කරපු එකන ආලිංගණයකට එනවා වගේ තේරෙන පටන් ගන්නවා. ඒක මේ භාවනා වශී කතියක්. දිගින් දිගට භාවනා කරන ගමන් මෙන්න මේකට උදව් කරන්න මේ ළඟට ගන්න ගතිය වැඩි කරන්න නම් අරමුණේ රස බලන්න කියන අරමුණ දිග්ගද කොටද උණුසුමද සිසිලද කම්පනද චංචලද මේ අරමුණ රස කියවන්න කියවන තමයි විචාර බුද්ධිය වැඩි වෙන්න වැඩි වෙන්න අරමුණ සහ මෙනෙහි කරන හිත අතර සමීප වීමක් වෙලා එක වෙලාවකට මේක නිකන් එකිනෙකා බදා ගන්න තැනකට එනවා ආලිංගනය කරන තැනකට එනවා. සමත භාවනාදී ඒකට කියනවා ධ්‍යානය කියලා. විපස්සනා භාවනාදී කියනවා අපි කාන්දම් කැලලක් ළඟට එහත් කටත් තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන යනකොට ඒ කාන්දම් ශේෂ්ඨය තුළට යනකම් තල්ලු කරන්න ඕනේ. ශේෂ්ඨය තුළ ගියාට පස්සේ ඒක තනදී ඒක පාට කාන්දම් කැලල ඇදලා ගන්න. ආන්නේ මෙතෙන් ආවට පස්සේ තමන්න තියෙන දැන් අරමුණයි හිතයි දෙකම එකයි. අරමුණට හිත බොහොම සමීප වෙලා තියෙනවා. මෙතනදී මෙතෙන්ටයි මම මේ දිගට කියන්නේ ආවේ. මෙතෙන්දි තවදුරටත් විතක්ක කරන්න ඕනේ නැහැ. දැන් අරමුණ හිත එකට සම්බන්ධ වෙලා තියෙනවා. අරමුණ හිත එකට සම්බන්ධ වෙලා තියෙනවා. ආන්න මේ වෙලාවේ විතක්ක කරන්න ගත්තොත් දැන් නිදාගත්ත බබාට උරතල් නැරවිලි කවි කියන தත්ත්වයට එනවා. බබා නිදිකන් නැරවිලි කවි නතර කරන්න ඕන. එනිසා එතෙන්ද එනකොට නැත්නම් මෙතෙන් එනකන් ගෙනියලා දැන් හරි. දැන් ඉතින් හැබැයි දෙමිට ම්ම් කියලා බබබුදි කරනවා වගේ. එතකොට තමයි පස්සම්බයං කාය සංකාරම් එන්නේ. කයත් දැන් සද්දෙන්නට පටන් ගන්නවා. ආනාපාන සද්ද ප්‍රණ. ඒකට එයාට මේක කරගන්න තියලා විතක්ක ਵਿਚාර කරන්නේ නැතුව යන්න දෙන්න පුළුවන්කම මොන තරම් ඥානයක්ද කියලා හිතන්න. දන්නේ නැතුව දිගටම තල්ලතර බොරළු ගහනවා වගේ මෙනෙහි කර මෙනෙහි කරන මෙනෙහි කරන යන්න ගත්තොත් කවදාකවත් හිත දැන්පත් වෙන්නේ. හිතේ නතු භාවය අරමුණේ නතු භාවය තමයි තේරෙන්නේ. ඒක නිසා මෙතෙන් දැනගම් විතක්ක කරන්න ඕනේ. ඊට පස්සේ යන්නයි. ඊට පස්සේ ආයෙ හිත කලබල වුණා කියන්නේ ආයෙ සටක් පොඩක් විතක් කරලා බලන්න. ආයෙ නැත කරලා ඔහොමම කරනකොට සවිතක්ක සවිචාර පළවෙනි ධ්‍යානය කියලා තමයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් මේ සමත භාවනාවේ උගන්වන්නේ. විතක්ක ਵਿਚාර සහිත පළවෙනි ධ්‍යානෙ. දෙවෙනි ධ්‍යානෙ විතරයි විතරයි ප්‍රීතිය හම්බ වෙන්නේ. ප්‍රීතිය එන්න නම් අවිතක්කං අවිචාරං පීතිසුඛං සමාධිජං. විතක්ක විචාර හලන්න ඕනේ. අර මෙතෙන් දෙනකම් පාවිච්චි කරපු එකම ආයුධය, එකම ක්‍රමවේදය, එකම ශිල්පේ හලන්න ඕනේ. හැලුවොත් විතක්ක විචාර කලබලයක් නැතුව ප්‍රීතිය සහිත දෙවෙනි ධ්‍යානෙ ලැබෙනවා. මේ බොහොම සමාන්තරව විපස්සනාදී සිද්ධ වෙනවා. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අපි ඇති කරගත්ත මේ ආස්වාද ප්‍රසවාසයේ පිම්බීම හැකිරීම මොකක් හරි අරමුණ මුදුවට තමන්ට නතු වුණාට පස්සේ මේචල් වුණාට පස්සේ එහෙම නැත්නම් කීකරුණාට පස්සේ එහෙම නැත්නම් වළංගු වුණාට පස්සේ මෙහෙට බලනින්නේ දිනට ඇසුරු කරන්න තියලා මෙනෙහි කරන්න නැතුව යන්න පුළුවන් කියලා. මේ දැන් කතාව දාන්න පුළුවන් සක්මනට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් සක්මන් කරලා ඉබේ සක්මන වෙන්න ආරින්නේ. යා ස්වයන් සිද්ධව සක්මන වෙන්න. මෙනෙහි කරන්නේ නැතුව සක්මන වෙන්න. වම දකුණු වශයෙන් දකින්න තු ගිජී පිටින් ඇවිදිනවා දකින්න. මේන මේ වගේ කවදා හෝ යෝගාවචරය දත්ම දින වෙලාවේ සතිය පිටවන්න ගත්තොත් හැමදාම දත්ම දින වෙලාවේ බුරුසොට බෙහෙත් ටික ගන්න හැටි දතර දාලා මදින හැටි කරගෙන කරගෙන ගියාට පස්සේ අන්තිමට උදේට දත් මැදින වෙලාවට සතිය පිහිටවන්න ඕන කියන පාඩම ඉබේම එන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ දත් මැදින කතාව කියලා නෑ. ඉදිරියේ බලද්දි පැත්ත බලද්දි අත නමද්දි අත දිගාරෙද්දි කතා කරද්දි කතා නොකර ඉඳද්දි කනකොට බොනකොට යනකොට එනකොට සිවුර වළඳනකොට පාත්‍රය අතර ගන්නකොට වැසිලි කරනකොට කැසිලි කරනකොට පින්නලා දීලා තියෙනවා. මේ මල පහ කරන්න වැසි කීයට ගියත් මලක් අරගෙන ගඳ කීයට ගියත් අපි එන්නම් කරන්නේ එකම පින. ඉතින් උකට හරියට කියන්නේ අපේ කට්ටියට එහෙම කියනකොට මල පහ කරන්න වැදගිලියට යනකොටයි මල පූජා කරන්නයි ගන්ධගිලියට යනකොටයි දෙකම කරන්නේ එළඹ සිටි සිහියෙන් නම් හැබැයි අපි ත්‍රිපිටකේ කොතනකවත් මේ සඳහන් වෙලා නැහැ මම දන්න විදිහට වැසිකිලි නිවන් දැක්ක කතාවක්. වෙන්න ඇති. ඒක නැති වෙන්න බෑ. ඉස්සර තිබුණේ නැහැ නේ වැසිකිලි මේ උලංගකා උරුළු සද්දයා ගස්සයක් නේ වැඩි කරේ ඒ නිසා ඒ දවස්වල හොඳ ඔය කොන්ස්ටිපේෂන් ඇත්තෙත් නැහැ ඔය සද්දින්ගේ සද්ද ඇහෙනකොට උලං වදිනකොට නිකන් බක්කලෝක යනවා නිසා වැසිකිලි නින්ද කතාව ත්‍රිපිටකේ නෑ එන්න විදියක් නෑ මොකද ඒක තිබුණේ නෑ ඕක. දැන් දැන්ටත් ඉන්දියාවට යනකොට මුළු ඉන්දියාවම වැසිකිලියක්. ඕන දැනකට වැසිකිලියක් ගියාම එළියේද ඇතුළේද කියලා. ගයිඩ්ලයින් අහනකොට එළිය කියනවා ආර උප්පන්දු රෝගයක් තියෙන අන්න එතෙන් යන්න කියනවා. ඈ? අනේ ඇතුලේ දෝනන ඇතුලේ කියනවා කිලෝමීටර කමාරක් පොලිම තියෙනවා. බස් එක නතර කරගෙන ඉන්නම් පැය තුනක් විතර රග එන ගිහිල්ලා ඉන්නේ කියලා. ඒක ඇතුලේ හැබැයි ඇතුලේ පිටේකට වැඩි එකක්. ඔබ වැඩක් නැහැ. මේකට මම මේ කියන්න හදන්නේ අපිට මේ වගේ තැනට ඇවිල්ලා අද සිල්පරවන සිවුරු දාගෙන බාපණ දාගෙන අපි වැඩි පටන් ගත්තට විතක්ක ਵਿਚාර දෙක අල්ලා ගත්තොත් නිච්ච කතා කරන කොයි එකට හරි සතිය දාලා බලන්න ඉබේම ඉස්සරට ඒක කෙල්ල දෙනවා. ඒක අපි මේ සතිපාසලේ පුදුමාකාර විදිහට පාවිච්චි කරනවා. ළමයින්ට කියලා දෙනවා. තුන්වෙනි පස්සේ වෙලාවට එනකොට අර එන්දේරා ගාලට එනකොට හරකුන්ට කිරියනවා වගේ ඒ උදේ දත්මති වෙලාවට ළමයින්ට සතිය පිටලා. ආනේ විදිහට කරන්න ගියාම මේ විතක්ක ਵਿਚාර දෙක යොදවලා මෙහෙවලා හිත කීකරු කරගන්න හැටි අවශ්‍ය තැනට හිත යන්න පුරුදු වුණාට පස්සේ ඒක මෙහෙවීමකින් තොරව ඒකට කියනවා අනායාසයෙන් කියලා. ස්වයන් සිද්ධ වෙන්න හදන වෙලාවක නොකර ඉන්න එකයි අවශ්‍ය වෙලාවට නැවත ඕනනම් ආයෙ කරන එකයි මේක හරි අමාරුයි කියලා දෙන්න. කියන්න පුළුවන්. සමහරු පණන් ගත්තා දිග්ගතෝම බුල්ඩෝසර් එක ස්ටාර්ට් කරා වගේ ඉතින් මෙනෙහි කර කර යනවා. හරියට මෙනෙහි කරන වැරදුනක් මෙනෙහි කරනවා. සමහරු මෙනෙහි නොකරම අයිය හරි කියන්නේ අදින්න එපායි කියලා බලාපොරොත්තු වෙනවා. දෙකම බෑ. අවස්ථානුකූල මේ විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන හැටි දන්නවනම් හැමදාම යෝගාවචරය පටන් ගන්න ඕනේ ආධුනිකයෙක් විදියට. කවදාවත් භාවනා කරපු නැති විදිහ බුද්ධ ගෞරවේ, ධර්ම ගෞරවේ. කොතැනද කොච්චරක්ද ඕන කරන්න කියලා එයාට තේරෙන්න ඕනේ ඊට පස්සේ. තේරෙන පස්සේ අවශ්‍ය ප්‍රමාණයට යනකම් තල්ලුවක් දීලා ඊට පස්සේ හඳාරිනකොට තමයි තේරෙන පටන් ගන්නවා අරමුණ නතු කර ගැනීම ගහලා බැනලා කරන්න බෑ. මුලදී ටිකක් මෙනෙහි කිරීම දාන්න ඕනේ. දාලා හරි ගියාට පස්සේ ගන්න ගියාම මේ මෙනෙහි කිරීමකින් තොරව ස්වයන් සිද්ධව භාවනාව යන්න පටන් ගන්න දවස් තමයි විපස්සනා පටන් ගන්න. එතෙන්ට එනකම් සීල සමාධි පැත්ත වැඩ කරනවා. දවසක යෝගාචරණ තීරණොත් දැන් මේ හරක් දෙන්න බැඳ ගන්න එක විතරයි තියෙන්නේ උන් අදිනවා දැන් කියලා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ඉන්දියෙක් ගෝපල්ලෙක් හරක් කට්ටියක් අරගෙන යනවා කුඹරක් අයින තනකොළ කවන්න. එතිට තනකොළ තියෙද්දි හරක බලනවානේ කුඹරේ තියෙන භෝගේ කන්ද. මොකද පොහොර දාලා වතුර දීලා හදලා ඉතින් හරක් නිසා අයිතිකාරයෙක් කුටි කණ්ඩ වෙනවා. ඒ නිසා ගොපල්ලා නිතරම බලනවා වනාසි පැත්තට එළවලා නියරේ කාපන් භෝගෙට යන්න දෙන්නේ. ඒ නිසා ගුණාට දන්නේ නැහැ. ඒක ඌ වැඩිම භෝගේ කණ්ඩ හදනවා. ඉතින් එතකොට හරක් කරන්න බලන ගොපල්ලට නිතරම හැලහගෙන ඉන්න ඕනේ. නමුත් යම් දවසක ගෝයන් කැපලා ඉවරුනා නම් දැන් හරකුන්ට යායේ කන්න දෙන්න පුළුවන්. ඒසට ඉපනල්ල කන්න පුළුවන්, නියර කන්න පුළුවන්, වනාති කන්න පුළුවන්. එදාට ගොපල්ලට තියෙන්නේ ඔය පිටුරු මඩුවට ගිහලා ෆ්ලූට් එකක් අහගෙන නිකන් ඉන්න එකයි. කරක් කනවා. දැන් එදාටත් කෙවිතක් කරගෙන ඉවරලා මේ වනාතර විතරක් කෙලවන්නේ කියොත් හරකට අක්ෂත් යන මම දහරක මූ දහරක කියලා. උගාක් කියලාට යෝගාවචෙන්ට උනෝක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා භෝගේ හිඳේ භෝගේ කපනකම් රකින්න. දැන් භෝගේ කැපුවට පස්සේ ගැන සක්මන ඉබේ වෙනවනම් ආයෙකට කොක් ගන්න යන්න එපා. ඔබට යන්නනේ කියලා ආය આવොත් කරදර වුණොත් මෙනෙහි කරන්න. භාවනා කරන කොටත් ඉබේම ආනාපානය යනවනම් මෙනෙහි කිරීම නතර කරලා බලන්න එයාටම ඇසුර පාස්තන දෙන්න. එතකොට මෙනෙහි කිරීමක් නැති සහිතේ කලකොල ගතිය අඩු වෙනවා. මෙනෙහි කිරීම තියෙන හිත නිතරම අර වතුරු වීදුරකට මඩ ටිකක් කලවම් කරලා කබඩයක් උඩ තිබ්බා වගේ නෙමෙයි කලවම් කලත්තු කරනවා වගේ. කලත්තු කරන්න ඕනේ මුලදී. අවශ්‍ය නැති වෙලාවක කතා කරනවා. ආනේ දේ කරන්න ඉගෙන ගන්නවා නම් යෝගාවචර මේ දරුවෝ හදන හැටි තීරුම් ගන්න. අම්මලා තාත්තලා උදේ ඉඳලා හැන්ද වෙනකන් දරුවන්ගේ වැඩවලට ඇඟිලි ගන්න. ඉතින් උන් අනිවාර්යයෙන්ම මට අපටයි වෛර කරනවා. අපේ ගෙදරේ 10 10 11 දෙනෙක් කරන වෙලාවේ අපි පුංචි කාලේ අම්මා ඇවිල්ලා අපි කක්ක කරපුවම පතපැත්ත හොදන්න ඕන. ඉතින් අපි කක්ක කරලා ඇවිල්ලා අම්මා දිහා බලනවා අම්මා දන්නවා වැඩි. ඒක නැත්නම් කාටට දීලා හොද ගන්න. අපිට තේරෙන්නේ නැහැ. පහුවෙන්න පවන්න කියලා වතු ටිකක් කරන බොහොම හොදගන්නේ. ඊට පස්සේ ඔබ වතු ටිකක් කරන හොදගන්නේ. දැන් කක්ක පැත්තට කවුරුත් අත්‍යන්න ඕනේ නැහැ. ඉතින් මේකනේ ක්‍රමයේ දරුවාදන ක්‍රමය. දැන් මේක එහෙම නෙවෙයිනේ. හැම එකම හැම දෙයකම ඇඟිලි ගන්න හදනවා. ආද ඉන්න දෙමාපියෝ දරුවෝ වදන්න දැනගත්තට හදන්න දන්නේ මොකද කිසිම සුදුසුකමක් ඇති යොබ්බයක් නෙවෙයිනේ. අනාථ බඳිනවා කියන්නේ. වෙහි හදනවා. ඉතින් දරුවෝ වෛර කරනවා. ඒ වගේම තමයි මේ හදන භාවනාවත් අපිට ආවාසයට හිටිනවා උනාට වැඩිය මේකට බලපෑම් කරන්න ගියොත් බලපෑම් කරන්න විතක්ක ਵਿਚාර කියන උපකරණ දෙක අරගෙන යම් මට්ටමට යනකම් කීකරු වෙනවද ඒ තාක්කල් විතක්ක ਵਿਚාර පාවිච්චි කරන්න ඊට පස්සේ මේක අතහරින්න ඕනේ ඒ සමේ විතක්ක ਵਿਚාර කියන මේ වචී සංඛාර යම් වෙලාවක කළ යුතු තැන නොකළ යුතු තැන දන්නවනම් කතා කළ යුතු නොකළ යුතුක තීරෙයි දැන් ඒව නෙවෙයිනේ කතා කරු නැත්තම් පාළුයි කතා කරන්නේ නැත්නම් එයාට කෙල්ල දෙන්නෙක්ගේ මං ඇහුවා උන් කියනවා උඹලා ඉන්නේ මෙච්චර ඈත අම්මලා තාත්තලා ඉන්නේ අච්චර ඈත දැන් ජොලිය දින එක මොන පිසුස් වහන්ස බත් කන වෙලාවෙත් කතා කරලා අහනවා ටෙලිෆෝන් එකේ බත් කෑවද කියලා හැන්දෑවෙත් අහනවලු රෑත් අහනවලු කොයි වෙලාවෙත් ඇරේ ටෙලිෆෝන් එකක් කරන් දීලා අරුන් මොනිටර් කරනවා මේ පැත්තේ අපි ඊට එලිමහා දිස කඳුරක ඉන්නවා වගේ තමයි ඉන්නේ හැම වෙලාවෙම චෙක් කරනවා ඒ වගේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කරන කතා නොකරනවා නම් කොච්චර මේ පරිසර දූෂණය අඩු වෙයි කියලා හිතනවා. ඒක කරන්න මේ කතා කළ යුතු වෙලාව සහ නොකළ යුතු වෙලාව කියලා දෙකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ සත්‍යතෝ තේතතෝ අර්ථ සාධකතෝ පියතෝ වෙච්ච දෙයක් කියන්නේ වෙච්ච දේ වෙච්ච මට්ටමින් කියන්නේ මේ මනසට අර්ථයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වෙච්ච දේ වුණත් වෙච්ච විදියට කිව්වොත් දෙමත ආර්ථයක් නැත්නම් මොකටද කියවන්නේ? දැන් ඔය පත්තර රේඩියෝ එකේ ප්‍රවෘත්ති කියවන්නේ. ඕගොල්ලෝ හිතන්නේ මේ අපිට ආදරේද කියලා. අපි දැන් මම නම් අවුරුදු 30 40 30 ගානක් රේඩියෝ අහලා නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ ළඟදී පටන් ගත්ත දෙමළ රේඩියෝ එක අහලා. දෙමළ ටිකක්වත් ඉගෙන ගන්න අඩුවාට. ඒ හරි කන්තොස් ක්‍රියාවයි. ටෙලිවිෂන් එක අපි කතා කරන්නේ ඌට සල්ලි කියලා ඌ කතා කරනවා. එකම තමයි. එකම තමයි හිද්ද වෙන්නේ. ඒ නිසා මේ ඇතුළත කතාව පිළිබඳව විතක්ක ਵਿਚාර දෙක පිළිබඳව පාවිච්චි කළ යුතු නොකළ යුතු පැත්ත දන්නවනම් තමයි ළඟට එන ඕනම අරමුණක් වශී කරගන්න අවශ්‍ය අරමුණට හිත දාලා අනික් අරමුණු අවශ්‍ය අරමුණට හිත දෙමීම කියන්නේ අනික් අරමුණු කැපීම කියලා මතක තියාගන්න. ඒ නිසා අවශ්‍ය අනුමත හිත දාගෙන ඉන්නවා කියන්නේ ආරක්ෂක භූමියක අපි ඉන්නේ. අපි බුදුහාමුදුරුත් එක්ක ඉන්නේ. නිතරම බලනවා කයත් එක්ක ඉන්න පිට ගියා නම් දන්නවා ආපහු ගන්න කයේ තිබා. ඒ කයේ තියන්නේ අපි විතක්කේ පාවිච්චි කරනවා. මෙනෙහි කරනවා. යම් වෙනාට හිත ස්වභාවයෙන්ම ලකයේ ඉන්නවනම් ඊට පස්සේ කරදර කරන්නේ. ආන්නේ විදිහට මේ විතක්ක ਵਿਚාර දෙක බොහෝ අරමුණු අතර අවශ්‍ය කරන අරමුණට මෙහෙවීමේ කෘත්‍ය පුරුදු කරන්න ඕනේ. ළමයි ඉබේම හදන්න බෑනේ. ඒ ළමයිට කියලා දෙන්න ඕන. නමුත් ඒ ළමයා ළමයා විසින් තේරුම් ගන්න මට්ටමට එනකොට යට කරගන්න ඉඩ ආන් මේ වගේ වශී භාවයක් මේ විතක්ක ਵਿਚාර දෙකේ සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ප්‍රමාණ දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. ඒක හරියට වාහනයක් ස්ටාර්ට් කරාට පස්සේ කොච්චර වෙලා යනකම් අපි ෆස්ට් ගියර කියනවද? ඊට පස්සේ සෙකන්ඩ් එකට දානවා. සෙකන්ඩ් එකෙන්ද තර්ඩ් එකට දානවා. අපි එක ගියර කියන්න බෑනේ. ආන්නේ වගේ අවශ්‍ය වෙලාවට ඒක දාලා පාවිච්චි කරන් තියෙදී තාමත්ම තියුණු උපකරණ දෙකක් තමයි මේ විතක්ක ਵਿਚාර කියන්නේ. ඒ විතක්ක ਵਿਚාර දෙක Taman කවුරු හරි හසුරව ගන්න දන්නවනම් නොබෝ කලකින් වචනයට බලපානවා සංකල්ප වලට බලපානවා. මිච්ඡා සංකප්ප සංඝා සංකප්ප කියන්නේ මිච්ඡා විතක්ක සම්මා විතක්ක තමයි. විචාර දෙක තමයි. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ සම්මාදිට්ඨිය හරි ගියා නම් එයාට කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක එනකොට එයා දැනගන්නවා මේක සීමාවක් නැහැ ඒක නිසා මම නිස්තරණ විතක්කේ එහෙම නැත්නම් අව්‍යාපාද විතක්ක අවීංසා විතක්ක ගන්න ඉතින් ඒක <clears throat> පෙන්නලා පෙන්නලා හුරු කරලා හුරු කරලා හුරු කරලා ගියාම යම් දවසක නෙක්ඛම විතක්කයක් ආවනම් පැහැදිලිවම කාම විතක්ක නැහැ එතෙන් එනකම් පාවිච්චි කරනවා. නිකම්ම ස්වභාවයෙන් නිකම්ම විතක් එනවනම් පොරකන් යන්න එපා. එතකොට හිත කීකරු වෙලා තියෙනවා. අන්නේ විදිහට මේ Tamange සංකල්ප අපි හිතන්නේ මේ කර්මයට සිද්ධ වෙනවා, පුරුද්දට සිද්ධ වෙනවා, දෙයියෝ ගෙනත් දාලා, එහෙම නැත්නම් ඇසුරෙන් එනවා කියලා ඇත්ත තමයි. අපිට එන මේ පුරුදු, අපි ළඟ තියෙන හැබ්බැහි, අපි ළඟ තියෙන මේ ආශ්‍රව කියන දේවල් දෝරේ ගලනවා. නමුත් මේ දේවල් අතර එකක් තේරීමේ හැකියාව ස්වච්ඡන්දය මනසට හම්බෙච්ච සුවිශේෂී ලක්ෂණයක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ විතක්ක ਵਿਚාර දෙක අරගෙන කියනවා මෙන්න මේකෙන් පුළුවන් මෙහෙවන්න කියලා. ওই විතක්ක ਵਿਚාර දෙක වගේ තවත් විතක්කේ වගේ තවත් චෛසික දෙකක් තියෙනවා මානසිකාරය සහ චේතනාව කියලා. චේතනා මානසිකාර විතක්ක කියන තුනම දැනකදී නැවිගේට් කරන්න නැත්නම් යොමු කරවීම කරන චෛසික. ඒ කියන්නේ ශායේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේක මේ බහුශ්‍රත භාවයේ සඳහා ලියලා තියෙනවා මේ විතක්කයත් මානසිකාරයත් චේතනාවත් කියන මේ තුන නැත්නම් චේතනා කියන එක තමයි සංස්කාර කියලා කියන්නේ. මේ තුන යෝගාවචරයාගේ බහුශ්‍රත භාවය පිටු කොහොමද දැනගන්නේ? ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දෙනවා නිදර්ශන දෙකක් මට එකක් මතක් වෙනවා මේ වෙලාවේ. යම් වෙලාවක අපි තරගෙට බෝට්ටු පදින වෙලාවක් ආවොත් 10 දෙනෙක් විතර එකතු වෙලා හබල් ගන්නවා. ඒ වගේ බෝට්ටු පන්තියක් කරන්න තරගෙට යනවා. දවක බෝක් පදිනවා කියලා හිතමු. අන්න ඒව කරන වෙලාවේදී ඒ කණ්ඩායමේ නායකයෙක් ඉන්නවා. ඒ වගේම බොරු බොරුව පදින්න නැතුව අවරපෙත්ත හසුරුවන තව කෙනෙක් ඉන්නවා. ඒකට හිතන්නේ කියන කණ්ඩායම නායකයාගේ කෘත්‍යය, එක එක හබල් ගාන එක්ක නායක කෘත්‍යය සහ අවරපෙත්ත හරවන එක නායක කෘත්‍යය. මේ කණ්ඩායම නායකයාගේ කෘත්‍යය තමයි විතක් මේ චේතනාව කරන්නේ. මානසිකාරයේ අවරපෙත් හරවනවා තමන්ගේ ඉල්ලෙට අර ජවයේ ආරම්භුනට පස්සේ හරවනවා අර පදිනාය දෙන්නේ සමාන වෙන්න අපල් ගන්නවා එක්කෙනෙක් ඉක්මනට අපල් ගියොත් ඔරුව ඒ පැත්තේ ඉතර වෙනවා සමානව හබයිව විතක්ක වගේ ඒ නිසා මේ තුන පිළිබඳව කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒකට කියනවා ආත්ම දමනය කියලා එහෙම නැත්නම් විතක්ක මොනව කරනවද? මනස්කාරයේ මේ හබල් දෙත්ත කොහෙද වනවද? නායකයා කොහෙද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් ඒකට බුදුජානස් කියන අපරාධික ජීවිතේ ලැබිච්ච මනසාත්ම භාවය ලැබිච්ච ඡන සම්පත්තිය කොහි යනවද ඒකේ පේස් මනසා කියනවා කොහි ගියාද දන්නේ ග්‍රහය අරන් ගියයි කියලා. ග්‍රහය ගෙනියනවා. මේ මේ හැසිරීම නැත්තම්. ඒ හැසිරීමත් කොච්චර දුර කරන්න ඕනද කොච්චර දුර නොකරන්න ඕනද කියන එක බුදුහාමුදුරුවෝ යෝගාවචරයටමයි බලතල දීලා තියෙන්නේ. ඒකට කියනවා මේවට වචී සංකාර කියලා කියනවා. මේක යම් ප්‍රමාණයකට මේක කෘත්‍යයක් කරනවා. ඊට පස්සේ හැලෙනවා. හැලෙන වෙලාවෙදී ඒකට හැලෙන්න ඉඩ දෙන්න. එහෙම නැතුව ඒක මේ චෙක් කරපු උදව් කරපේ කියලා කරපින්නක් ගහගෙන ගියොත් මේ ඔරුවෙන් ඉගුරුනාට පස්සේ තොරුව කර තියාන කොට බිමත් යන්න හදනවා වගේ බුද්ධ ආගම කියන්නේ ඔන්න ඕකට. බුද්ධ ධර්මයේ කියලා කියන්නේ ඒකට වෙනකන් ඕක කර ඕක බැලගනි. ඒ පහුර වැඩ ගන්නේ ගොඩාවට පස්සේ කැමති නම් ගොඩ දාලා ඵලයන් නැත්නම් වතුරේ පාගල යනවා. ඒක තමයි විපස්සනාදි කියන්නේ. ඒකට කියන ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන හැටි එකක්ක් කරේ දාගන්න එපා. එකක්වත් ආයුධ මල්ලේ තියාගන්න එපා. අවශ්‍ය ලාට පාවිච්චි කරලා පැත්තකට දාන්න. අන්න ඒ විදිහට Taman කෙරේ එන අරමුණු කෝටි ගණක් තිබුණා. Taman මෙහෙවන්නේ මේකටයි කියන එක කල්ැතුව විනිශ්චය කරලා තියෙනවා. ඒක තමයි මූල කර්මස්ථාන කියන්නේ. ඒ විනිශ්චය කරන එකේ ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. ඒක උදාසීන අරමුණ. ඒක ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණ. ඒක සුලභ අරමුණ. ආචාර ප්‍රත්‍යක්ෂයේ සුලභ අරමුණ. ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණ. උදාසීන අරමුණ. මේ උදාසීන අරමුණේ ඉන්න එක වෙහෙසයි. කම්මැලි හිත යනවා කබරය බලුකොන කන්න හදනවා වගේ. නමුත් මේක වෙහෙස වුණත් කෙලස් නෑ. අර අරමුණ දිගේ හොරෙන් පැදුරටත් නොකිය හිත පැනලා ගියාට පැණියටියට පැණිහැලියට වැඩිච්ච ඇඹලය වගේ සීමාවක් නැහැ. කක කක ගිහලා පැණිහැලිය මේ පිළ මැරලා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙක යොදලා අවශ්‍ය කරන මධ්‍යස්ථ උදාසීන සුලභ අරමුණට හිත දාන එක තමයි බුදුචානන්සේ කමඨහන් කියලා කියන්නේ. ඒ කමඨාන් කරනකොට මේ කය සම්බන්ධ කරගෙන කයට හිත දාලා නැත්නම් ආස්වාස් ප්‍රසවාස කයට හිත දාලා නැවත නැවතත් නැවත නැවතත් හිතේ දෙන්න යන්න හදනකොට කයත් ආස්වාස් ප්‍රසවාසයත් විතක්ක ਵਿਚාරක් කියන තුනම සංසිඳෙනවා. ඉතින් මේක විතක්ක ਵਿਚාර සංසිඳීමත් එක්ක තමයි මේ කයේ සහ ආනපානේ භාවනායිතේ සංසිඳීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා යෝගාවචරයට කාය පස්සද්ධියක් කොයි වෙලාවරි ආවනම් සපසම්බනයක් එයා හිතා ගන්නවා දැන් ඒකට කය කය හිත සමා වෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳලා තියෙනවා අරක දිගේම ඉදිරියට ගෙන එකයි තියෙන්නේ ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙක අඳුනගෙන වැඩ ගන්න එක නම් හරි බහුසුත කෙනෙක් වෙන්න ඕන විතක්ක ਵਿਚාර දන්නේ නැතුව කණන් බල්ලන් ගහලත් යන ගතියක් තියෙන ඉඳී තියෙනවා එතකොට එයාට කියලා කරගන්න හම්බ වෙනවා වර එක හරිනවා වර එක හරියන්නේ නැහැ ඒක තමයි කාගෙත් හැටි ඉතින් ඒ බුරුම සාංශේ ඉංගියක් දෙනවා යම් කිසි කෙනෙකුට ඒ විදිහට විතක්ක ਵਿਚාර දැනගෙන පාවිච්චි කරන්න අඩු ගාණේ අනාගාමි වෙන්න ඕනේ කියලා. සෝවාන් වෙනකම්ම වෙන්නේ කනබල්ලන් ගෑහිලා. සකදාගාමි මට්ටමෙත් ඉන්නේ කනබල්ලන් ගෑහිලා. අනාගාමි වෙනකොට තියෙනවා අඩේ මේකනේ පාර. මෙහෙමනේ ආවේ කියලා. ඉතින් ඒ නිසා ආධුනිකයාට හරිම අසාධාරණ ක්‍රමයක් මේකේ තියෙනවා. ආධුනිකයා වෙයි කනබල්ලන් ගන්න පොට්ටාලියේ කැලිය විදිනවා වගේ ඉහක් වෙනවා මෙහිහක් වෙනවා මොනව කරන්නද කියලා දන්නේ. ඒ නිසා යාර දොස් කියන්නේ නරකයි. තීදිච්ච එක නදර ගන්නකොට මාත්තුම තමයි ආවේ. ඒක නිසා මෙනෙහි කරන්න හැබැයි මෙනෙහි කිරීමේ ප්‍රමාණය දැනගන්න. මෙතෙන්ට යනකම් මෙනෙහි කළා කෘත්‍ය සිද්ධ වුණාට පස්සේ ඒකට යන්න අරින්න දිගට මෙනෙහි කර කර ඉන්න ගත්තොත් මේක නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් අරගෙන නැත්නම් මෙනෙහි කරගන්න බැරනවා කියලා කනගාටු වෙන්න පටන් ගත්තොත් එහෙනම් ඉතින් භාවනා ජීවනක් සතුටක් ලැබෙන්නේ නැහැ. නිසා මේ මෙනෙහි කිරීම නැත්නම් මේ විතක්ක ਵਿਚාර දෙක එහෙම නැත්නම් මේ වචී සංඛාර දෙක යෝගාවචරය හසුර ගන්න දන්නවනම් ඒ යෝගාවචරයේ කට පරිසම් කරගත්තොත් අනිත ඔක්කොම පරිසම් මේකෙන් තමයි අපි ගොඩක් අපාය මේ කට ඉස්සර කරන්න ගිහිල්ලා ඒ නිසා කියනවා මාළුවා නැහිනේ කටින්දයි කියලා ථේරවාද බුද්ධ ආගමට හරියට දොස් කියනවා කට ඉස්සර කරන වැඩි කියලා කියනවා වැඩි කතා නොකර කරන්න ඕන වැඩේ කතා කරන්න ගියාට පස්සේ අර ඔක්කොම එකතු කරගත්ත ටික ඇහිදල් කුඩේකට වතුර පුරවන්න ගියා වගේ. ඒ නිසා ඉස්සරහට යන්න යන්න යෝගාවචරයට තේරෙන්නේ මේ කාය වාග් සංවරයේ වැදගත්ම කොටස වාග් සංවරය. ඒක පේන බරපතල විදිහට සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ සම්මා වාචා. ඒ නිසා යම් කිසි කෙනෙකුට සම්මා වාචා වාචා කියන එකේ පිදුනට පස්සේ වාචා වෙනවා බිදින්න ඉස්සල ප්‍රදී තමයි විතක්ක ਵਿਚාර කියන්නේ ඒක එන්නේ ඉස්සල සම්මාදිට්ඨිය හරි ගිහිල්ලා තියෙනවා සම්මා සංකප්ප හරි ගිහිල්ලා තියෙනවා ඒකෝර තමයි මේ කතා නොකර සිටීමේ ගොඩාක් කුසල් සිද්ධ වෙනවා ගොඩාක් තමන්ගේ ශක්ති අවශ්‍ය තැනට යොමු කරව ගන්න පුළුවන් කියලා හැඟීමක් වෙන්නේ ඒකෝර සමාජශීලී කට්ටිය කියනවා කතා නොකරන සමාජශීලී නෑ කියලා එනතම් කුල ඇටි කියලා නැත්නම් පස ගන්නවයි කියලා හොඳ වෙලාවට බුදුරජාණන්සේ කලින් අපිට කලින් පහළ වෙච්ච නිසා බුදුරජාණන්සේ පාවිච්චි කරලා පෙන්වලා දුන්න ආදර්ශයක්. වැඩි කතා කරන්න ගත්තොත් අමාරුයි කියලා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන මේ අනිත්‍යත්වය අවශ්‍යයට ප්‍රයෝජන ගන්නෝ අවශ්‍ය වුණොත් මේක අතහරිනවා කියන කවුරු හරි දන්නවනම් Taman කෙරේට කොච්චර කාම දනවන අරමුණු ආවත් ඒ මේ වෙලාවේ හැටියට අඩුම කාමචීනාකමට හිත ගහගෙන ඔටුව නිකන් කාන්තාරේ ඔළුව ගහගත්තා වගේ පාවිච්චි කරන දන්නවා ඒ කිසිම ආරමුණකින් Taman කියලා ගන්න බෑ. ඒක ටිකක් විකූර්ණ ශක්තියක තමයි කීනාසෝ බලයක් වෙන්නේ. ඒ මහ විකූර්ණ ශක්තිය. කවුරු ඇවිල්ලා මොන්න උලීලි පෑවත් මොන නාඩගම් නැතුවත් Taman දන්නවා අඩුම කෙලස් තියෙන ප්‍රදේශය ඒකට ගහ ගන්න ඕළුව. බලාගෙන ඉන්නවා මේ පුඩක් උනාට ඉවරනකන් නෑ පදවන්න නැතුව ඉන්නවා වගේ. ඊට පස්සේ ඔය නටන්න නැති ඔය හුඟක් නටන්න නැති වැඩි කාල හිටින්නේ නැහැ නැති වෙනවා. නැති වුණාට පස්සේ තමන්ගේ කටයුත්ත කරනවා. එතකොට යා කවදාකවත් මේ මාව කෙලෙසන්න කට්ටියක් ආවා කියලා දොසක් දොස් කියන්නේ නැහැ. දොස් වෙන්නේ තමන් අවිචාරවත් විදිහට හැමදේම බලන්නයි හැමදේම කරන්නයි කාපිලි ඇටෝම් ගෙදර ගියා වගේ කණ්ඩ වටන් ගත්තොත් ලෝකෙට බැලලා වැඩක් නැහැ. ඒ නිසා භාවනා කරන්න කරන්න හැසිරවීම යොමු කරවීම විත්තක්කය මානසිකාර්ය කිනක තේරුම් ගත්තට පස්සේ පේනවා මිනිස්සු කොච්චර අවිධිමත්ද කියලා. මහා ලොකු නිලතල දාන මහා විශාල බූදල් තියෙනවා. මහා විශාල කුලවන්ත මේවා තිබුණාට ওই ජීවිතයේ අවිධිමත් ගතිය තියෙන තාකල් යාට ඒ තරම් සතුටක් සතුටක් නෑ. විරෝධි සංයන්තං කයිලා වේදීවාපන වේදනං මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. සීම මේ විදිහට කීකරු කරගත්තේ නැති හිත හොරෙකුට හොරෙක් දඬුවම් කරන්නාසේ හතුරෙක් හතුරෙකුට දඬුවම් කරන්නාසේ තමයි දඬුවම් කරනවා. අපි කියනවා මේ අල්ලපු ගෙදර මිනිහා දඬුවම් කරේ. වැස්සෙන් තමයි කරදර ආවේ. රජ්ජුරෝ තමයි වැරදුනේ කියලා නෑ. Tamange අර අදාහන්ත හිත. ඒ නිසා කවුරු හරි ඕනේ නම් පටන් ගන්නකොට සීචයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ පුංචි වැඩකින් පටන් ගන්න. බුදුහාමුදුරෝ හෝ තමයි සීබුද්ධියෙන් තෝරාගත්තු මූල කර්මස්ථානයක් හැම ඉරියව්වෙම තියාගන්න. කලබල දුවන නන්නත්තර වෙන නායකට ආන දුවන හිත තියෙනවා මෙන්න මෙතනයි මම තියන්න ඕන කියන එක පරෝපදේශ රහිතව දැනගන්න ඕන ඒක නිසා අපි නිකමට ඒ අතුල් කරන ධර්ම දේශනා ඉඳගෙන ඉන්න වෙලාවේ තමයි ඉඳගෙන ඉන්න බව හෝ ආශාස ප්‍රසවාස නැත්නම් පිළිදීම කියන්නේ ඇවිදින වෙලාවේ ඇවිදින බව හෝ වම දකුණ හිතගෙන ඉන්න වෙලාවේදී හිතගෙන ඉන්න බව. ඊතරතොරේ වැඩක් කරන වෙලාවේදී තමන්ගේ කය දිහා හිතාගෙන ඉඳලා යත යතාවක් ආයෝ පනීතෝ හෝති තත තතනම් පජාන යම් යම් ආකාරයක කය විසිරලා තියෙදි ඒ ඒ ආකාරය දැනගත්තාම එතන යම් ප්‍රමාණික සීමාවක් තියෙනවා දැන් ගෙදර දොර ඉන්න කට්ටිය හිතන්නේ එහෙම කොහොඳ නැහැ ඒක මම ආත්මార్థකාමි අම්මා දරුවන්ගේ කය ගැන බලන්න ඕනේ යැහෙන මිනිහාගේ කය ගැන බලන්න ඕනේ මිනිහා කය යැහෙනගේ කය ගැන බලද්දී අපි මේ වගකීම් බෙදාගෙන අනාගෙන කියනවා බුදුජනසී ඉන්න කාලේ ওই සීදක සූත්‍රයේ බුදුසෙන්හන්සේ සඳහන් කරනවා ඒක මේ ගෝලියයි ගුරුන්නාන්සේ දෙන්නේ ගුරුන්නාන්සේගේ කර උඩ උණ ගහක් තියලා ගුරු ගෝලයා ඒ උඩට නැගලා බැලන්ස් කරනවලු මේ සර්කස් පෙන්නනවා. ඉතින් අපේ හාමුදුරනේ පින්නපාත යනකොට ගුරුන්නාන්සේකලු ගෝලයාට උඹ උඩට ගිහිල්ලා මගේ බැලන්ස් එක කරගන්නේ වැඩි නටන්න නැතුව ඉන්න බලපන් මම පුළුවන් තරම් උඹට සපෝට් එක දෙන්න මම උණ ගහ ළඟට ඉන්නම් කියලා. ඒක ගුරු ගෝලයක් වල එහෙම නෙමෙයි සෑර්. සෑර් සෑර්ගේ වැඩේ බලාගන්න මම මගේ වැඩේ බලාගන්න කිව්වා. මම මගේ බැලන්ස් එක බලන්න ඔයා ඔයාගේ බැලන්ස් එක බලාගන්න කිව්වා. ඉතින් මේ මේ ටිකේදී මේ හාමුදුරුවෝ ගිහිල්ලා මේ හාමුදුරුවෝ කියලා බුදුජානනාථට කියනවා. අවසරයි ස්වාමීන් මේ උණ උණ ගහක් කොට බැලන්ස් කරන ගුරුනාන්තිගේ කර උඩ ගෝලයේ ගුරුනාන්ති කියනවා ඔබ මගේ බැලන්ස් එක බලපන් මම ඔබේ බැලන්ස් එක බලන්නම් කියලා. ගුරා ගෝලයා කියනවා නෑ නෑ නෑ ඔයා ඔයාගේ බැලන්ස් එක බලා ගන්න මම මගේ බැලන්ස් එක බලා ගන්නම් කියලා. මේ පවුල් කරන කට්ටිය ගුරාද ගෝලියාද කියලා හිතන්න අමාරුයි. හිතන්න අමාරුයි. ඒගොල්ලෝ මේ අනුන්ගේ වැඩ බාර ගන්නෙම අර තමන්ගේ බැලන්ස් එක නැති කට්ටිය තමයි. ඉතින් මේකේ තියෙන මේ ඉම්බැලන්ස් ගතිය එහෙම නැත්නම් මේ අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගහන ගතිය දිහා බලනකොට මේ ලෝකෙ කොහොම කෙලින් කරන්නද? අපි මුළු ලෝකෙම බුද්ධහන් කරන්න හදනවා මුළු ලෝකෙම නිවන් දක්වන්න හදනවා අපි පවුල පිටින් මේක නිවන් දකින්න හදනවා බෑ කඹේ ඇවිදිනකොට අත කරටක් දාගෙන යන්න බෑ පීනනකොටත් කරටක් දාගෙන පීනන්න බෑ මේ සංසාර කියන්නේ එහෙම එකක් ඒ වෙලාවේදී තමන්ගේ විතක්ක ਵਿਚාර දෙක ඒකලයි ඒ චිත්තක්ෂණය තමන්ගේ ආරස්සාව බලන කෙනා හරියට උඩ ඉන්න ගෝලයාට තමන් හරියට සම්බර උණ ගහලු අල්ලගෙන ඉන්නවනේ උඩ ඉන්න මිනිහට ඒකේ බැලන්ස් එක ගන්න බලන්න. බුදු දනන් අපිට දුන්නේ උන්වහන්සේ ඉස්සලා බැලන්ස් කරගත්තා. බැලන්ස් ගාව මේ බැලන්ස් එකම බලාගනි. ඒ වෙනකොට බුදුහාමුදුරුවෝ අනික් ශාස්ත්‍රුන් වහන්සේලා වගේ ගැලවුම් කාරෙක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඔබ ඔබ බැලන්ස් එක බලන්න මම මගේ බැලන්ස් තරම් විශ්වාසයි උන්වහන්සේට. අපි එහෙම නෙවෙයි අපි එක එක කරා පිට කතා ගන්න හදනවා. ඒ නිසා මේ විපස්සනාව මේ ථේරවාදී මේ පින්නන්න තියෙන කාරණාව සමාජශීලී නෑ වගේ තමයි පේන්නේ. සමාජශීලී වීම බුදුහාමර පෙන්නන්නේ මඩේ ඉරිච්ච එක තව මඩේ ඉඳින එල්ලයින් එකේ ගොඩ දාන්න හදනවා වගේ. උඹ ඉස්සර වේලෙන් තන ඵලයන් ගොඩ වෙයන් ගොඩ වෙලෙවලා ලී කැල්ලක් දාලා අරු ගොඩ ගනිමු. ඉස්සර උඹ ගොඩ වෙයන් කියන එක වගේ තමයි අරමුණු කොච්චර තොංගණන් තිබුණා සද්ද තිබුණා හිතේ තිබුණා වේදනා තිබුණා තමන්ට අරසාව දෙන අරමුණ පේන තෙක් මානේ ඉන්නවනම් විතක්ක ਵਿਚාර දෙකේ ඉන්නවා අපිට අරසාව. යන්නේ නැත්තම් මෙනේ කරන්නේ. මෙනේ කරන්නේම නැතුව යනවනම් ඒ තරමට හොඳයි. ඒ නිසා බාහිර අරමුණ තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. වාහනයක් එළවනකොට දෙපැත්තේ කාර් තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. පාරයින මිනිස් හිටිය කියලා ප්‍රශ්නයක් නැහැ. හැප්පුණද ප්‍රශ්නදී. ඉතින් අපි ඔක්කොම මෙනේ කරන්න පටන් ගත්තා. ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවශ්‍ය දෙයට හිත මෙහෙවීම ඊට පස්සේ මෙහෙවීම හිත හුරු වුණාට පස්සේ ඒක සිද්ධ වුණාට පස්සේ ඒකට යන්න ඇරලා තමයි ලැබිච්ච ස්පාසුව තුල ඉදිරි ගමන සමතුලිතතාවය බලන්න පටන් අර ගන්නවා නම් ඒක ගොයන් කපපු ඉඩමක ගොයන් කපපු ශේෂ්ඨයක තනකොළ කවන ගොපල්ලෙකුට වගේ ලොකු සාන්තියක් එන්න පටන් ගන්නවා. කොහොමද ඒක අපි අත්දකින්නේ? අපි මූල කර්මස්ථානයේ සරණ කරගෙන පිහිට කරගෙන අපි හිතමු පරියන්කේ ගියයි කියලා ඉස්සරහට යනකොට තේරෙන පටන් ගන්නවා මූල කර්මස්ථාන මේ ආස්වාද ප්‍රසාර දෙකේ අර කලින් දැකපු වෙනස නැති වෙන්න පටන් ගන්නවා. බොඳ වෙන්න පටන් ගන්නවා. කයත් බොඳ වෙන්න පටන් ගන්නවා. මෙනෙහි කර ගන්නත් බැරි වෙනවා. ඒක දැනගන්න ඕනේ භාවනායේ ජීවුණා. මේ මේ කියන ක්‍රමයට යනවා. දිනුවා ගියාට පස්සේ පේනවා ඒ ආනාපානෙ තුනී වෙනකොට සද්දක් තියෙනවා. හිතවිලිත් තියෙනවා. වේදනක් තියෙනවා. ඉතින් Tamanට ඕනේ නම් ඒවට චෝදනා කර කර ඉන්න පුළුවන්. නැත්නම් ඒව කොච්චර තිබ්බත් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ මට හිතවිලි වේදනා සද්ද අහස්සෙන් බලන්න පුළුවන්. එතකොට කියන්න වෙනවා යෝගාවචරයට ධෛර්යයෙන් මේ හිතවිලි වේදනා සද්ද නැතුව ආනාපාන බලනකට වැඩිය ලොකු දක්ෂකමක් තියෙනවනේ ලොකු සුහුරුබෝටිකමක් තියෙනවනේ ලොකු කුසලයක් තියෙනවා තියෙද්දි අරමුණ දිහා බලන්නේ එතකොට ඒ අරමුණ වලින් වෙන කෙලෙසන ගතිය ඒ අරමුණ වෙන නපුර අඩු වෙන පටන් ගන්න මොකද යෝගාචරයේ හික්මනක් කරගන්නේ නැහැ මේක දිහා බලහින්නකොට ටික වෙලාවක් යනකොට මේ අරමුණ දිහා බැලුවා අවශ්‍ය නම් මේ කෙලෙසයක් දැබ්බලොත් කෙලෙසෙන්නේ නැහැ. හිතා ගන්න බෑ. එතකොට මොකක්වත් නැතුව අරමුණේ වේවා පිටේක වේවා මේ සමස්තය දිහා බලන්න ඉගෙන ගන්න. ඒකට අපි කියන්නේ ගොජේ දිහා බලනවා. ඒක පැත්තක අරමුණක් තියෙනවා. මේ පැත්තේ සද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, හිතවිලිත් තියෙනවා. ඔක්කොම පනුරිත්තක් වගේ, බලුවමනයක් වගේ ඔක්කොම තියෙනවා. තෝරන්න එපා. හිත එකක්වත් අල්ලන්නේ. එතකොට බලන්නේ අර එක අරමුණකින් විතක්ක ਵਿਚාර දාලා කීකරු කරගත්ත හිතෙන් සමස්තය දිහා බලලා ගා ගන්න නැතුව, කෙලෙසෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, එහෙම නැත්නම් ආශා වෙන්නේ නැතුව, නිදිමත වෙන්නේ නැතුව, උගහක් වෙන්නේ නිදිමත වෙනවා ඒ වෙලාවේ. හරි කම්මැලි වෙනවා. එපා වෙනවා. මොකද ඔක්කොම තියෙනවා. දැන් මම මොකද කරන්න ඕනේ කියලා ප්‍රශ්න එනවා. ඒ වෙලාවේදී පේනවා සියල්ලටම සමසේ දීලා ඒක ගා ගන්න නැතුව, අනා ගන්න නැතුව කොල්ලබබ එතනේ කියලා ගිහිල්ලා දෙල්ලම් කරන්න යන්නේ නැතුව ඉන්න එකට කියනවා දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඇහුනට නෑ වුණා වගේ හිටපන්. දැනුනට නොදැනුණා වගේ හිටපන්. ඥාන තිබුණට මැට්ටෙක් වගේ හිටපන්. නැත්තම් මලමිණියක් වගේ හිටපන්. ඔය කී කාර්මුණවත් ඔබ කෙලසන්න බෑ. උඹ ඒවට හැප්පුණොත් මිසක් අර අරමුණ වල කතාවක් කෙලෙසන ශක්තිය නෑ. අපේ හිත කෙලෙසලා නැත්තම්. ඒතරට පේන පටන් අර ගන්නවා. අතේ වන්නේක් නැත්නම් වසභාජනට වාත දැම්මට ප්‍රශ්නයක් නෑ. ඒක ආගමිය උගන්වන්නේ. ආගමිය කියන්නේ අතේ තුවාල තිබුණා නැත්නම් වසභාජනට අත දාන්න එපයි කියලා. ඉතින් අපිට කවදාකවත් විශ්වාසයක් එන්නේ නැහැ නේද? ඒකට අපි වඩ භාවනාවේ තියෙන ප්‍රයෝජනය. ඒ නිසා මොන තරම් කෙලෙස් තියෙන තැනකට ගියත් භාවිත මනසක් ඇති කෙනා වැස්ස වෙලාට රේන්කෝට් එකක් දාන්න ගියා වගේ එන්නේ එතකොට අරමුණ අරමුණ නොවේ නැත්නම් මූල කර්මස්ථාන සානික අතර මොනම විදිහකට වෙනසක් නැති මට්ටමට යනවා ඒකට අපි කියනවා සමස්තය දකින්නවා සම්තතිය දකින්නවා එහෙම නැත්නම් ගලණය දකින්නවා භවය දකින්නයි කියන්නේ ඒක තියා බලාගෙන ඉන්න පුළුවන් නම් යෝගාචරයේ ඉස්සරනම් මම එක එකක් තෝරනවානේ තේරිල්ලෙන් තමයි අපිට අපිව තේරෙන්නේ සමස්තය හලකනවා නම් ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම සමසේ හැම දරුවෙක්ම දරුවෙක් වගේ අපිට මේ මේ තියෙන පංගු බේරුව නෑ. ඒක සීනාසෝ බලයක්. සීනාසෝයන් අංශේ මේ මගේ දරුවා, ආර්යගේ දරුවා මේ සිංහල බුද්ධ ආගම මොකක්වත් නෑ. ඔක්කොම තියා බලන්න ගියාම තෝරන්නේ නැති නිසා තේරෙන්නේ නෑ. ඔබ තෝරපු ගමන් මාර්යම ගෝතෝරන. ඒක යේසුස් වහන්සේ කියලා තියෙනවා ඔබ විනිශ්චයක් ගත්තොත් මාර්යම ඔබ විනිශ්චය කරනවා. සාතන් ඔබ විනිශ්චය කරනවා. විනිශ්චය කරන්න తీරපන්. අපිට විනිශ්චය කරන්න බෑ පෘථක් පෘථක්. අපි තමයි විනිශ්චය කළ යුතුමයි කියලා අපි විහිං පටව ගන්නවා. පටවගෙන විනිශ්චය කරන අනාගෙන කාගෙන දඟලනවා. විනිශ්චය නොකර ඉන්න පුළුවන් ගැතිය තමයි විතක්ක ਵਿਚාර දෙකේ තියෙන උත්තරම ශක්තිය. මොන දේ වුණා සිද්ධ වෙන්නේ ධර්මානුකූලව ඔබ විනිශ්චය කරුවා කියලා අපි වැඩක් නැහැ. ඒ නිසා යන්න අරපන්. ඒකට කියනවා තාවෝයිසම් කියලා. මේ චීනේ සහ ජපානයේ තියෙන වැද්දගත්ම ධර්මය තමයි සබහා ධර්මයට යන්න අරින්නේ. ඔක හසුරවන්න යන්න එපා. සංස්කරණය කරන්න යන්න එපා. සංස්කරණය කියනකොට ඔක කීපෙනවා. දැන් මේ විශාල ජාතීන් මේ කරන්න ගිහිල්ලා දැන් පෘථිවිය කීපිලා තියෙන්නේ. පෘථිවිය රත් වෙනවා. දූෂණය වෙනවා. ඒ මේ සබහා ධර්මයේ හසුරවන්න ගිහිල්ලා අපේ ආදිමතු මිත්‍ර කවදාකවත් ඒ වැඩේ කෙරුවේ නැහැ. අවුව තපෙන්න ගලක් ගෙනිච්ච තව තිබ්බනම් අවුව තපල ඉවරලා ගල තිබුණ තැන සීලා කියන්නේ. දැන් මගේ විකාර කරන්නේ ඒ වගේ අපි මේ යන දෙයට යන්නේ ඉඳාරින්න මේ විතක්ක ਵਿਚාර දෙක හසුරවා ගන්න හැටි දන්නවනම් චීනාශ්‍රව බලයක් වෙන අපි මෙතෙක්කල් විඳවැව්වේ අපි අනු වෙන විනිශ්චය කරන්න ගිහින් අනු වෙන තෝරන්න ගිහිල්ලා ඒකලත් ළඟන් තියෙන කක් කටිලි විතරයි තෝරලා අරගෙන තියෙන කක්කක් තෝරන්න නැතුව හිටියන හොඳ නරක දෙකම ඉඳ තිබුණා ඒ නිසා බුදුනාථේ සඳහන් කරන ඔබ රුචියට ගියා නම් සද්ධාවට ගියා නම් ඇසූ දෙයට ගියානම් තර්කයට ගියානම් දෘෂ්ටියට ගියානම් කවදාවත් ඔබට හම්බ වෙන්නේ නිවන කියන එක. ওই රුචි අරුචි දෙකටම ඉඳ දීපන්. ශ්‍රද්ධාව කියන එකට දෙකටම ඉඳ දීපන්. හැබැයි ওই විතක් ਵਿਚාර පන්නලා. ඒකට නිවන අප කරා එන්න ඉඳ තියෙනවා. ඒක නිසා දැන් අපි තෝරගන්න තියෙන්නේ නිවන නොවන පැත්ත ලකුවට බදාගෙන නිවන එන්න හදනකොට කියනවා දැන් මෙන්න එපා පස්සේ එන්නයි කියලා. හෙට එන්නයි කියලා කියනවා. මේ විතක්ක ਵਿਚාර හරියට තේරුම් ගන්න ගියා නම් අහම්බෙන් වගේ නිවට එන්න ඉඩ තියෙනවා. ආවට වෙලාවට සමානට අපිට අහු වෙන්නත් තියෙනවා. පොට්ට chance එකට හරි. දැන් මේ තෝර තෝර යන ගමනේ නම් කවම කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන දෙක වශී කරගන්න. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා ඒකෙන් මේ ජයාවත් පරාජයාවත් සමහිත හදන හැටි. ලාභයාවත් පාඩුවාවත් සමහිත හදන හැටි. යසසාවත් අයසාවත් සමහිත හදන හැටි දුක ආවත් සපාවත් සමහිත හදන හැටි එන්න නම් මේ විතක්ක ਵਿਚාර වශී කරගන්න. ඒක ලේසි නෑ. නමුත් මේ බුදුහාමර අපිට ක්‍රමයක් කියලා දීලා තිනවා. අපි ඉන්නේ අනිකුත් ලෝක වාසීන් එක්ක බණ්ඩ සෑහෙන ඉදිරියට ගිහිල්ලා. මේක පිළිබඳ විශ්වාසය ඇති වුණා නම් නොබෝ කලකින් අපට ඒක වශී කරගන්න පුළුවන්. නොබෝ කලකින් අපට සිද්ධ කර ගන්න පුළුවන්. ඒ සිද්ධ කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.